උපවාන සූත්‍රය කියලා. ඒ උපවාන ස්වාමීන් වහන්සේගේ නම මුල් කරගත්ත ඒ අනුව නම් කරලද සූත්‍රය. ඇත්තටම ඒ සූත්‍රය දිගෑරෙන්නේ උපවාන ස්වාමීන් වහන්සේ සහ මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අතර ඇති වෙච්ච දෙබසක්. ඒ දෙබසට ප්‍රස්තුත වෙලා තියෙන මේ සත්ත බොජ්ජංග කියන පදේ. එහෙම නැත්නම් මේ බෝධිය ලබා ගැනීම සඳහා චතුර සත්‍ය අවබෝධය සඳහා උදව්පකාර වන අංග ආසන්න කාරණා සම්බන්ධවයි. ඒකෙදී මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපවාන ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඇවැත්නි උපවානේනි යම් කිසි කෙනෙක් මේ යෝනිසෝ මනසිකාරය නැත්නම් නුවණින් මෙනෙහි කිරීම තේරුම් ගතට පස්සේ එයාට මේ ධර්ම බොජ්ජංග මට්ටමට වැඩෙනකොට තමාටම තමා වශයෙන් ඒක අවබෝධ වෙන ශක්තියක් තියෙනවා කියලා. එහෙම නැත්නම් මේ යෝනිසෝමනසිකාරය ඇති කෙනාට ධර්ම යම් මට්ටමකට වැටෙනකොට ඒක තමාට තමා විසින්ම පච්චක් පච්චක් නැත්නම් ප්‍රත්‍යක්ෂ වෙන ගතියක් තියෙනවා කියලා. ඉතින් සඳහා මේ මහා චාරිත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ ධර්ම කොටාස බොජ්ජංග මට්ටමට වැඩෙනකොට කියන සුවිශේෂී ප්‍රශ්නේ. නැත්නම් කටට උත්තරයක් දීලා අහන ප්‍රශ්නයක්. ඒතර උපවාන ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා එවත්නි සාරිපුත්‍රේනි යම් භික්ෂුවකට යෝනිසෝ මනසිකාරයෙන් තන නෝනින් මෙනෙහි කිරීම නැත්නම් පත මනසිකාරය කියලා කියනවා හරි පෙත දිගේ මෙනෙහි කිරීම එහෙම නැත්නම් උපාය මනසිකාරය කියලා කියනවා බොජ්ජංග වැඩෙන්න උපායානු ක්‍රමසා විදි අනුව මෙනෙහි කිරීම තියෙනවනම් ඒ ඒ ධර්ම බොජ්ජංග මට්ටමට යනකොට ප්‍රත්‍යක්ෂ වශයෙන් Tamanට වැටෙනවා පරෝපදේශ රහිතව. නැත්තම් සාරිපුත්තු සාංශය ආව ප්‍රශ්නට ඔව් කියන ආස්තික උත්තරයක් දෙන්න. ඊට පස්සේ ඒක තහවුරු කරමින් නැත්තම් ඔව් ඔව් ඒක එහෙම තමයි කියන වගේ එක එක බොජ්ජංගයක් සති සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන මේ එක එක සම්බොජ්ජංගේට සුවිශේෂී කරලා පෙන්නනවා සතිය බොජ්ජංග මට්ටමට වැඩනකොට ධම්මවිචේ කියලා කියන මේ විමසුන් නොවන මීමන්සාව බොජ්ජංග මට්ටමට වැඩනකොට එහෙම නැත්නම් මේ වීරිය චෛතසිකය බොජ්ජංග මට්ටමට වැඩනකොට ඒ වගේම අනුගාමී වෙන ප්‍රීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා වගේ ධර්ම කොටස බොජ්ජංග මට්ටමට වැඩනකොට ඒ කෙනාට යෝන්සමස්කාරය ඇති කෙනාට වැටහෙනවා Tamanටම වැටහෙනවා චිත්තං මේ සුවිමුත්තං මගේ හිත කාමරාගෙන් එහෙම නැත්නම් මේ කාමයන්ගෙන් සහ කාම සංඥාවන්ගෙන් මිදුණයි කියලා. කාම වස්තුන්ගෙන් සහ කාම සංඥාවෙන් මිදුණයි කියන්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ කාම ඡන්දේ මිදුණා. නැත්නම් නීවරණයන්ගේ තියෙන පළවෙනි නීවරණේ මිදුණා. ඒක ඉතින් ප්‍රධාන දේ නිසා නිකන් කියන්න පුළුවන් නිවන පහෙම මිදුණා වගේ කියලා. තමන්න තේරෙනවා දැන් වරින් වර මගේ හිත පදාසයක් ඒක යායට නීවරණ නැතුව සුවිමුත්ත භාවයට නීවරණකෙ මිදිච්ච භාවයට එහෙම නැත්නම් වීතික්‍රම කෙලෙස් විතරක් නෙවෙයි පරිඋත්ථාන කෙලෙස් වලින් මම අත්මිදුනා මගේ හිත සුවිමුත්තයි කියලා වැටෙනවා. ඒක වැටහෙන්නේ සතර සතිපට්ඨාන මට්ටමේ නෙවෙයි. සතර 이르දිපාද මට්ටමේ නෙවෙයි. සතර සම්‍යක් ප්‍රදන් වීර්ය මට්ටමේදී නෙවෙයි. පංචේන්ද්‍රිය මට්ටමේ නෙවෙයි. පංච බල මට්ටමේ නෙවෙයි. බොජ්ජංග මට්ටමේ. ඊට පස්සේ හිත ඒ බෝධියට නැමිලා දැන් මම මෙතෙක් කරගෙන ගිය වැඩේ හරි පාරේ තියෙන්නේ කියලා ඒ වැටහෙන ශක්තියට චිත්ත ශක්තිය කියලාත් කියනවා අදිෂ්ඨාන ශක්තිය කියලාත් කියනවා ඒක ආවට පස්සේ එවැනි හැකි සංඥාවකින් තමා කෙරීම තමන් ඇති කරගත්ත ලොකු විශ්වාසයකින් තමයි ඒ හිත සම්මාදිට්ඨිය ආදී වන ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙන්නේ එහෙම නැතුව මේ අහුලංකා ඉන්න වෙලාවේ අරයාගෙන් මෙයාගෙන් හිත නැගිටව ගන්න තාක් හිත බොජ්ජංග මට්ටමට වැඩිලා නැහැ. එහෙම ගිහිල්ලා තමයි කවදාද බොජ්ජංග මට්ටමට වැටෙන්නේ. තමන් මේ කරන දේ දැන් සාමාන්‍ය භාෂෙන් කියනවා නම් අපි මේ ලෝකය රවට්ටන්න නෙවෙයි භාවනා කරන්නේ. මතක ශක්තිය වැඩි කරන්න නෙවෙයි භාවනා කරන්නේ. යම් යම් කායික රෝග මානසික රෝග නැති කරන්න නෙවෙයි භාවනා කරන්නේ. යම් යම් ඉන්ද්‍රජාල කරන්න গুপ্ত දේවල් ලබන්න නෙවෙයි භාවනා කරන්නේ. මගේ භාවනා ඒකාන්තෙම නිවන සඳහාමයි කියන ආත්ම විශ්වාසය සහ මේ ධර්මයන් බොජ්ජංගමට වැඩිම කියන්නේ දෙකම එකයි. අද මෙතන ඉන්න උගෝදනේ භාවනා කරන්නේ නිවන සඳහා නෙවෙයි. මේ ලෝකයා භාවනා කරන හින්දා. අනුණ්ඩ බෙන්නන්න. එහෙම නැත්නම් මේ පින් කරන්න. එහෙම නැත්නම් මේ ලෙඩ රෝග සුව කරගන්න නැත්නම් කායික මානසික ලෙඩ රෝග නැති කරන්න නැත්නම් මේ විවිධාකාර මැජික් බල ලබා ගන්න. ඉතින් ඒව කරන කෙනෙකුට බොංජංග මට්ටමටවත් හිත ගෙනියන්න බෑ. මොකද අතරමඟදී මේ චපල ගති නිසා ඒ ලාමක බලාපොරොත්තු නිසා මායя හැමතැනදීම බානවා. යම් කිසි කෙනෙක් එහෙම පටන් ගත්තත් නානා අදහස් නිසා ලාමක අදහස් නිසා පටු પરමාර්ථ අනුව පටන් ගත්තත් එnde ende ende තමන්ගේ પરමාර්ථය පරිණාමයටපත් වෙන්න ඉඩ දෙන කෙනාට විතරක් මම මේ සියලුම ප්‍රයත්න යොදන්නේ මේ ලෝකය රවට්ටන්නවක්වත් අනුන්ගේ හොඳයි කියලා අහන්නවක්වත් ආලප්පන ලාලප්පන වලට නෙවෙයි නිවන සඳහාමයි නැත්තම් කොහොමද මම මේ කරන මේ උත්තරම ක්‍රියාවට මෙච්චර කැප කරන්නේ කියලා අතරමඟදී හෝ පරමාර්ථය අදහස අධිප්‍රාව ප්‍රනිධිය විපරිණාමයට ලක් වෙන්න ඉඩ දෙනවා කියන එක මනුස්ස මනසේ තියෙන දර්ශනයක් නෙවෙයි. මනුස්ස මනස නියමිත එල්ලයකට ළඟා වීම සඳහා තටබන මනසක්. Taman ඉදිරිපත් කරගත්ත පරිණා එල්ලේ Taman ඉදිරිපත් කරන ප්‍රනිධිය වෙනස් වීම දකින්නකොට පුද්ගලයා කඩා වැටෙනවා. නිවනට යන කෙනා මුලින් අපි කරනවා ඇත්තේ පින් සඳහා වෙන්න ඇති. මුලින් අපි කරනවා ඇත්තේ මේ මතක ශක්තිය වැඩි කරන්න, කායික මානසික ලෙඩ නැති කරන්න විවිධ ක්‍රමවලින් තමයි අපි සාසනයට වැටෙන්නේ. අපිට වෙච්ච මොකක් හරි අමලියක් නිසා. නමුත් ඊට පස්සේ භාවනා කරගෙන කරගෙන යනකොට මෙවැනි උත්තම ශාසනයක එවැනි ලාමක પરමාර්ථ සඳහා භාවනා කරන එක හොඳමදි. ඒවා හතර සතිපට්ඨාන මට්ටමේ තියෙන්න පුළුවන්. සතර සම්‍යක් ප්‍රධාන වීරිය මට්ටමේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් irdipaada මට්ටමේ තියෙන්න පුළුවන් ඉන්ද්‍රිය බල මට්ටමේ තියෙන්න පුළුවන් නමුත් එවැනි හිතකින් අපි මේ කරන වැඩේ බෝධියට නැමෙන ගතියක් එන්නේ අපි දිනන පටු પરමාර්ථ අන්නේ પરමාර්ථ වෙනස් වීමකට ඉඩ දෙන්න පුළුවන් වෙන්නේ එසේ මෙසේ වීරියක් ඇති කෙනෙකුට නෙවෙයි තමන්ගේ පෞරුෂත්වයේ වෙනස් වීම එල්ලයක් කරගන්න පුළුවන් කෙනා මට හැදෙන්න පුළුවන් මට දියුණු වෙන්න පුළුවන්. දැන් තියෙන අඩුපාඩු ඒක වෙනම දෙයක්. මම මේ දියුණුව කියලා කියන්නේ මේ අනුන්ගෙන් හොඳයි කියලා අහන්නවක්වත් නැත්නම් මේ ලෝකයාගේ මේ හොඳ සිල්වතෙක් කියලා අහන්නවක්වත් ස්තුති ලාභ සත්කාර සම්මාන සිලෝක සඳහාවක්වත් කාමයේ සඳහාවක්වත් නෙවෙයි මෙච්චර මම මහන්සි වෙන්නේ බෝධිය සඳහායි චතුරාර්ය සත්‍ය අවබෝධ වීම සඳහායි කියලා මේ ඇති වෙන මේ පරමාර්ථයේ විපරිණාමය වෙනස් වීම අල්ලන්න බැරි තරම් අපේ හිත නිත්‍ය සංඥාවේ ගිලිලා තියෙනවා. අල්ලගත්ත પરමාර්ථයට යන්න නම් අපි ගැසපට ගහගෙන නටන්න අපි හැම කෙනාම දක්ෂයි. අපි මෙතෙන් එනකොට ඒක තමයි කරලා තියෙන්නේ. යම් කිසි එල්ලයක් තියෙනවා එල්ලේ සඳහා හටම් කරනවා. ඊට පස්සේ තව එල්ලයක් තියාගෙන හටම් කරනවා. බුදුරජාන් වහන්සේගේ ක්‍රමේ සත්‍තිස් බෝධිපාක්ෂික වලදී හොඳ ලස්සන විපරිණාමයක් තියෙනවා. Taman ඉතරයින් තියාගත්ත එල්ලේ. අන්න ඒක නිවන පේන තෙක්මානේ නැත්නම් මේ ඔක්කොම කරන්න වෙන කිසිම දෙයක් සඳහා නෙවෙයි ලාභ සත්කාර සම්මාන සිලෝක සඳහා නෙවෙයි ඒවෙන් පටන් ගත්තත් දැන් මම නිවන සඳහාමයි කරන්න කියන මේ හිතේ එන ඒ පිරිසිදු භාවය ඒකට අදිමොක්ඛය කියලා කියනවා පෙරදක්ම එහෙම නැත්නම් ඒ එල්ලේ පිරිසිදු වීමට කියනවා දිට්ඨිච්චු කම්ම කියලා තමන්ගේ දෘෂ්ටිය වංක නැහැ, චපල නැහැ, ෂටමායාවි නැහැ, හරිම ඍජු. ආ නෙතෙන් දෙනකොට කියනවා හිත බොජ්ජංග මට්ටමට ඇවිල්ලා කියලා. ඒකට සාකීකාරයෝ හත් දෙනෙක් ඉන්නවා. සතිය නිවනට නැමෙනවා. ධම්මවිචය කියලා කියන මේ විමසුන් නුවණ, විචාර බුද්ධිය, ආකාර පරිවිතක්කය, ධම්ම විචය නිවනටමයි. ආය වෙන මොනවටවත් නැහැ. ඊට පස්සේ විරිය අපි මේ වැඩමුළුවේ මේ 94 වෙනි වැඩමුළුවේ ඉස්සරහින් තියාගත්තේ මේ විරිය සම්බොජ්ජංගයයි. විරිය සම්බොජ්ජංගයත් පරිපූර්ණ විරිය කියන දණ්ඩ වටනවා. මේ වැඩේ මම ඉවර කරනවමයි ඒ සඳහා එන ඕනේ බාධාවක් මම දරා ගන්නවා. හැබැයි මේ ලාමක දෙයකට නන් නෙවෙයි. නිවන සඳහායි කියලා වීරිය. ඊට පස්සේ ප්‍රීතිය කාමක ප්‍රීතිය නෙවෙයි ගන්නේ. ආමිෂ ප්‍රීතිය නෙවෙයි ගන්නේ. නිර්ආමිෂ ප්‍රීතිය ඇත්තටම කියනවා නිර්ාමිත ප්‍රීතියක් නෙවෙයි අවේදිත සුඛයකටයි යන්න හදන. ඊට පස්සේ පස්සද්ධි වශයෙන් ගන්නවා නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම. ඊට පස්සේ සමාධිය වශයෙන් ගන්නවා නම් නිවනට ඉතුරු දෙන චතුර්ථ ධානා සමාධිය උපේක්ඛා සතියෙන් පරිසුද්ධ වෙච්චි චතුර්ථ ධානා සමාධිය තමයි ඉලක්ක. ඊට තියෙන කලින් තියෙන යටින් තියෙන සමාධි දිනු කරලා කරලා කරලා සමාධියක් ලබනවා උපේක්ඛා සති පාරිසුද්ධං චතුත්ථ ඥාන සමාධි කියන විදිහට ලැබිච්ච සමාධිය බොහෝම උපේක්ෂාවෙන් බොහෝම සතියෙන් යුක්තව සමාධිය පාවිච්චි කරන්නේ අභිඥා සඳහා නෙවෙයි වෙන දිට දම සුඛේ සඳහා නෙවෙයි ආශ්‍රවක්ෂය කිරීම සඳහා පමණයි ආශ්‍රව ධර්ම දුරුකිරීම සඳහා පමණයි වෙන්න මොකක්වත් නැහැ. ඊට පස්සේ ප්‍රඥාවක් ඇති කරගන්නවා. ඒ ප්‍රඥාව හරියට කියනවා නම් මේ ලෞකික ප්‍රඥාවෙන් මිදීමට තියෙන ආසාව. ඒක කියනවා පඤ්ඤා විමුක්ති කියලා. අපි ළඟ දැන් තියෙනවා නම් හැම ප්‍රඥාවක්ම එක සියල්ලම එතෙන්ට යනකොට පේනවා නිවනට බාධායි. ඔක්කොම අතහැරලා මේ අද ඉපදිච්ච බබෙක්ගේ වගේ සුදු කඩදාසියක් වගේ කළු මැදපු කළු ලෑල්ලක් වගේ අපේ හිත හිස් වෙච්ච දවසේ අන්නේ ප්‍රඥාව නිවනට යොමු වෙනවා. ඉතින් ඒක ටිකක් හිතා ගන්න අමාරුයි. ඒ මොකද ඒක අල්ලන්න බැරි එකක්. අපිට ඕන කරන්නේ මේ අල්ලන්න පුළුවන්, මනින්න පුළුවන්, කිරන්න පුළුවන් දේවල්. ඉතින් මෙන්න මෙවැනි සාමාන්‍ය ලෞකික ජීවිතයෙන් පටන් ගන්න පෘථජනකමෙන් පටන් අරගෙන සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර 이르දිපාද ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ගෙවාගෙන යම් යෝගාවචරගේ හිත චිත්තසංතානය මේ බොජ්ජංග මට්ටමට වැඩෙනවයි කියලා කියන්නේ එක පැත්තකින් බලනකොට නම් බොහොම දිග ගමනක්. හැබැයි හැම කෙනෙක්ගේම හිතේ බොජ්ජංග ධර්ම තියෙනවා. ඉස්මතු වෙන්න දෙන්නේ නැත්තේ කෙලස් නිසා. නිසා මේ බොජ්ජංග කියන්නේ අලුතෙන් සුපර් මාකට් එකකින් ගේන පිටරටින් ගේන ආදායම් බදු ගෙවන භාණ්ඩයක් නෙවෙයි. Taman ළඟ තියෙන එක. එන්නේ නැත්තේ කාම ආශාව නිසා. යම් දවසක ඒ කාම ආශාව චිත්තම් මේ සුවිමුත්තං කියන විදියට පොඩ්ඩක් අයින් කරුවට පස්සේ ඔන්න තමන්ගේ හිතේ තියෙන බොජ්ජංග ධර්ම පේන්න ගන්න. ඒ වගේම යම් වෙලාවක විමසුන් නුවණ තියෙනවා නම් කොච්චර කෙලෙසිච්ච හිතක වුණත් මේ බොජ්ජංග ධර්ම ටික අඩියේ තියෙනවා. පේන්නේ නැත්තේ හිත උඩ කැළඹිච්ච නිසා. උඩ ගොජ දාන නිසා උඩ රැලිමාලා නිසා උඩ වර්ණ ගැන්විලා තියෙන නිසා ඒ නිසා අඩියේ තියෙන බොජ්ජංග පේන්නේ නිසා ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්න ඕනේ ඒක අපි ගිය වැඩමුළුවේ ටිකක් මීඩ වැඩි විස්තර සහිතව සාකච්ඡා කරා ඒ ඕන කෙලෙසි චිහිතක යට මේ බොජ්ජංග තියෙනවා අදහන් නැති මනුස්සයාට ආනිසංස නැහැ අදහන මනුස්සයාට කෙලෙස් විනිවිදලා අඩියේ බොජ්ජංග ධර්ම දකින්න පුළුවන් ආනේ තරමට ධම්මවිචය දිනු වෙනවනම් එවන තමයි වීරිය ඊගාවට තියෙන එක හොඳට තේරුම් ගන්නවා අපි ඔක්කොටම සමාන ප්‍රස්තාවක් තියෙන මේ ස්ත්‍රී වුණා පුරුෂ වුණා බාල වුණා මහලු වුණා පැවිදි වුණා උපැවිදි වුණා කතෝලික වුණා මුස්ලිම් වුණා බෞද්ධ වුණා නෑ මිනිස්සු හැම කෙනාටම එක හා සමාන ප්‍රස්තාවක් තියෙනවා ඒ ප්‍රස්තාව කාමෙට 198ක්ම ගත වෙලා. ඒ නිසා අනෙක් කිසිම ශක්තියකට එළියට එන්න බෑ. මේ මාන්නකාරකමයි තෘෂ්ණාවයි මේ මම ලොක්කා කියන ගතියයි නිසා. ධර්මයේදී යම් වෙලාවක මේ කඩප්පුලි ගති ටික යට වෙච්ච ගමන් පොච්චංග ධර්ම ටික මතුවෙනවා. ඒක පිට තියෙන එකක් නෙවෙයි ඇතුළත තියෙන එකක්. ඉතින් අපි කොහොමද මේ වීර්යය යොදාගන්නේ? මේ නිතරම අපි කලඹන පොළඹන ස්පන්දන ඉන්ජන ප්‍රපංචන කම්පන කරන කෙලස් ටික වීරියෙන් විනිවිදලා ඒක ඇර තියෙන මේ බරසාර ටික මණ්ඩි මිදලා තියෙන ටික මේ බොජ්ජංග කොටස අපි දකින්න තරම් කවදද වීරත්වයක් ඇති කරගන්නේ ඒ නිසා පසු කාලීන ආචාර්යවරු පෙන්ලා තිනවා වීර භාවෝ විරියෝ කියලා වීරිය චෛතසිකය කියලා කියන ශක්තිය යමක් කඩාන යන ශක්තිය ඒක වීර භාවයක් තියෙන. ඒ වීර භාවයේ තියෙන මේ ලාමක තුච්ච පාහර මතු පිට නිතර නටන කෙලෙස්. එයාගේ ඒ දාංගලේ පැත්තක තියලා දමණය කරගෙන ආම්බාම් කරගෙන මේ අඩිය තියෙන බොහොම සාන්ත වූ සුන්දර වූ මේ බොජ්ජංග ධර්ම බලන්න තරම් ඔය පිට තියෙන නාඩගමට ඔච්චර සැලෙන්නේ නැතුව ඔච්චර ඉන්ජන වෙන්නේ නැතුව ඔච්චර කම්පන වෙන්නේ නැතුව ඔච්චර ප්‍රපංචන කරන්නේ නැතුව ඒක විනිවිදලා බලන්න. එතකොට අඩියේ තියෙන මේ බරසාරකම දකින්න සෑහෙන වීර්යයක් ඒක කොහොමඩක්වත් උප්පත්තිය ලැබෙන ගන්න නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඒ වීර්ය නෙවෙයි උප්පත්තියදී අපිට හම්බ වෙන්නේ ජාතිය බෝ කිරීම සඳහා කාමේ වඩන වීර්ය විතරයි. ඒක හැම කෙනාගේම හැම සෛලයකම තියෙන හැම RNA DNA එකම තියෙනවා. කොහොම හරි මේ අපේ ඥාන තව પરම්පරාවට දෙන්න මැරෙන්න ඉස්සලා. ඒ සඳහායි මේ ශරීරය හදලා තියෙන්නේ. තව වැඩිපුර එකක් තියෙනවා නම් අරසාව. මේකටයි මේ ශරීරය හදලා තියෙන්නේ. නිසා අපි උප්පත්තියෙන් අපිට තියෙන්නේ ජාතිය බෝ කිරීමේ ආසාව නැත්නම් කාමේ නැත්නම් අරසාව. ওই දෙක සඳහා ඕන දෙයක් අපි කැප කරනවා. ඒ ඒකට ගන්න යුද උපක්‍රම හදන දෙයට බුදුහාමුදුර කවදාකවත් වීර්ය කියලා කියන්නේ. මුළු ලෝකෙම වෙනස් කරන්න පුළුවන් විනාශ කරන්න පුළුවන් ආයුධය හදපිනට කවදාකවත් බුදුහාමුදුරුවෝ වීරයයි කියලා කියන්නේ. මොකද ඒකට තමයි මේ උල් වෙලා තියෙන්නේ අපේ කටු. ඒ වගේම අපි වැඩියෙන් කාමී බුද්ධි වින්දා ලස්සන රූප ටිකක් දැක්කා ලස්සන සද්ද ඇහුවා ගන්ධ රස පහස වැඩි වැඩියෙන් තිබුණා අපි සුඛෝපභෝගී වෙන්නේ අපි મંદિરවල ඉන්නේ අපි පොහසත් කිව්වට බුදුරජාණන්සේ ආසුචි වලකින් ආසුචි පණුවේ තරංගත් ගණන් ගන්නෑ මොකද ඒකේ මොකද්ද තියෙන වීරත්වයේ ඒකනේ අපි හදලා තියෙන්නේ පුළුවන් නම් වීරියක් මේ වීරිය භාවයක් තියෙනවා නම් ඒවා සේරම හම්බ කරලා විසිකොල දාපන්. ඔක්කොම හම්බ කරලා උදේ කෑල්ලා විසි කරන කුණු කෙල ටිකක් වගේ විසිකොල දාපන්. ඔය හැම දෙයක්ම විනාශ කරන්න පුළුවන් ශක්තිය තියෙද්දී මෛත්‍රී කරපන්. කරුණාව ඇති කරගනි. ඒකට නම් බුදුරජාණන් වහන්සේ ඈත ඉඳලා වීරත්වය කියලා කියනවා. ඉතින් මෙතන ඉන්න මේ පිරිස ඒව පිළිබඳව තනි තනිව හෝ සාමූහික වශයෙන් හිත පිරිසක්. මෙතන හැම කෙනාම රටේ සාමාන්‍ය පුරවැසියෙකුට වැඩිය යම් ප්‍රමාණයකට හිඟා කන්නේ නැති විදිහට තැල්ලි තියෙනවා. අතපය කොර වෙන්නේ නැති විදිහට කායික ශක්තියක් තියෙනවා. හොරකම් කරලා කාමීත්‍යාචාර කරලා නෙවෙයි ජීවත් වෙන්නේ. සුභ සිද්ධියක් ගැන හිතක් තියෙනවා. මානව දයාවක් තියෙනවා. ආන්නේ එහෙම කෙනෙකුට පුළුවන් මේ වීරිය කියන එක වීර භාවය කියන එක පාවිච්චි කරලා මේ චිත්තම් මේ සුවිමුත්තම් කියන විදිහට නන්නත්තර අරමුණු වලට දුවන්ට හැදිච්ච මේ හිත බුද්ධාදී උත්මෙන් වහන්සේලා විසින් සැපයි සුන්දරයි ශාන්තයි දේශනා කළද එක අරමුණක චිත්තක්ෂණ දෙකක් එක දිගට පවත්තන්න ඕනේ කියන අදහස මිලදී ගන්න ලෑස්ති මේ පිරිස. අනික් කට්ටිය කරන්නේ කොයි වෙලාවෙත් අත්ෙන් මත්තට වයින් කුරුල්ල වගේ අරමුණෙන් අරමුණට රූපෙන් සද්දෙන් ගඳෙන් රසෙන් පයින් පැනිල්ල ඒකට කියන්නේ අසික්කිත හිත එහෙම නැත්නම් වීරියක් නැති හිත කුසීත හිත බුද්ධ ඥානසේ සඳහන් කරන්නේ පිස්සු අඳුරෙක් අත්ෙන් අතටම ඉනවා වගේ. අන්න එවැනි හිතක් වීරත්වයක් නැති කෙනෙකුට තේරුම් ගන්නකොටම බය හිතෙනවා. මට නෑ නෙනියාය පත්‍රයක්. උදේ ඉඳලා හැන්ද වෙනකම් මං ඊගාට මොකද්ද කරන්න කියලා මම දන්නේ නෑ. කිසිම කෙනෙකුට මොන විදිහින්වත් දැනගන්න බෑ. ඊගා සිතක්ෂණ මං රූප බලයිද, ශබ්දයිද, ගන්ධ රස පහස විඳීද මොකක්වත් නෑ. ඒකේ රූපේ ආකර්ශනීයත්වය මත නොදැමුණු හිතට ඒ ඒ ඉන්ද්‍රයන් අවස්ථාව අරගෙන අපි දන්නේම නැතුව උදේ පටන් ගත්ත මිනිහ හැන්ද වෙලා බලනකොට කොහේ හිත තිබ්බද කියලා එක්කෙනෙක් ගාවත් බුක් කීපින් නැහැ. තියන්නත් බෑ. කාගේ ළඟවත් නැහැ හිත හැසිරිච්ච චර්යාව අපදානේ පිළිබඳ මතක සටහන. මතක සටහන් තියන්න යන හැම කෙනාම පශ්චාත්තාප හැම කෙනාම ඉච්ඡා බංගත්වයටපත් වෙනවා. හැම කෙනාම පසුබානවා. ඒ මොකද ඒ තරම්ම මේ හිත අසික්කිතයි. ඒ තරම්ම පාහරයි. ඒ තරම්ම කඩප්පුලි. කාගෙත්. ඒක භාවනා කරන අය කමඨාන් සුද්ධ කරන පේනවා අනේ ස්වාමීන් වහන්සේ ඉඳගෙන හිටියට එක හුස්ම රැලි දෙකක් බලන්න ඉස්සලා හිත පිට යනවායි භාවනා නොකර කමඨාන් සුද්ධ කරන මැරෙනකන් ඕම වචනයක් කියන්න පුළුවන් ඒද අපට කවදාවත් නැහැ අපි කියන්නේ කොහොඳ පුම්බගෙන මම නම් දරුවා දන්නේ හිටු කියන දන්නේ හිටු කියන්නයි හදලා තියෙන්නේ කියලා අඬ හැරපන්න හැටි දන්නවනේ එහෙම කියන මහගෑණිගේ හෝ මහමිනියගේ හිත බලන්න භාවනා කරන්න. ඒතරට දරුව හිතු කියන දන හිතු කියන තියා මෙච්චර ಗುಣ දෙන ආනාපානෙවත් හිත දිටින්නේ නැහැ. පැදුරටත් නුකිය පැලයන්. මෙන්න මේකවත් දැකලා මේක භාවනාවේ ප්‍රතිඵලයක් කියලා කියන්න පුළුවන් නම් ඒකට කියනවා වීර භාවය කියලා. ඒකට කියනවා වීරිය කියලා. මම දන්න භාවනා කරන්න ගියාට පස්සේ මගේ හිත කුඩල කොට උඩ තිබ්බා වගේ ඉදිකට්ටක් කෙලින් කරලා ඒකට අබවක් කෙරුවා වගේ ඒක එක අබෑටයක්වත් ඉදිකට්ටේ උඩ කෙලින් හිටින්නේ නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් අබවක් කරන්නකෝ. වැලිවක් කරන්නකෝ. ඉදිකට්ටක් උඩට එච්චර තමයි. අන්න මෙහෙම තියේදිත් භාවනා කරන එකත් වීර භාවයක් නැත්නම් විරියක් වෙන නමුත් මෙතෙන්දී පුංචි කාරණාවක් තේරුම් ගන්න ඕනේ මේක දැකීම අස්පනා අපිට දැකීම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකීම බාධාවක්වත් දුමංගලයක්වත් අභද්‍ර දෙයක්වත් පශ්චාත්තාවයක්වත් කෙලේශයක් නෙවෙයි මේක තමයි භාවනා දවන පළමු වෙනිම යථාභූත ඥානෙ යම් අරමුණක හිත පවත්තන්න ගියොත් විශේෂයෙන්ම උදාසීන අරමුණක බලාපොරොත්තු සුම් කරන තරම් හිත පිට යනවා නමුත් ඒක ලියන කමඨාන් වාර්තා ආද අපි 15ක් විතර කිව්වා. ඒ ඔක්කොගෙම තියෙන පශ්චාත්තාපය. කිසිම කෙනෙක් කැමති නැහැ මේ හිත අරමුණක තියන්න ගියාම හිත පිට යනවා කියන එක අනේ මන් දැන්නෝ මේක දන්නේ මේ සතිය විශේෂ ගුණයක් නේද බුදුහාමුදුරුවෝ මේ පෙන්වන්නේ මේ අපිට ඕන විදිහට මේක ආණ්ඩුමට්ටු කරන්න බැරි බව නේද පාලනයක් කරන්න බැරි බව නේද කියලා කිසිම කෙනෙකුට මේ අරමුණකට හිත තිබ්බාම හිත පිට යන ගතිය එක්ක මධ්‍යස්තව එහෙම නැත්නම් වීරිය භාවයකින් කල්පනා කරන්න බෑ. අන්න ඒක තේරෙන දවසට කියනවා බොජ්ජංග මට්ටමට හිත වැඩිලා. මම නැවතත් කියනවා භාවනා කරන්න ගියාම භාවනා කරන්න ඕනේ හිත අරමුණේ ඉන්නේ නැහැ. මේක බලපු නිසා පෙනිච්ච දෙයක් බැලුවේ නැතත් වෙන්නේ ඕක තමයි. ආන්න ඒකදී වීර භාවයක් ඇති කරගන්න නම් කවුරුරි යාට බොජ්ජංග මට්ටමට වීර්යය වැඩිලා තියෙනවා. එතින් දෙන කොච්චර කල්යයිද කියලා හිතන්න. මේ හිත පිට යන්නේක කොහොමදත් වෙනවා. බුදුහාමුදුරන්ටත් වෙලා තියෙනවා. බුදුහාමුදුරන්ටත් වෙලා තියෙනවා. නමුත් බුදුරජාණන් කවදාකවත් සැලුන්නේ උන්වහන්සේ දන්න මේ හේතුඵල ධර්මනෝ මේකද හිද්ද වෙනවා. ඒකේ තියෙන සතුට කොච්චරද කියනවනම් හිත පිට යනවා. ඉතින් මටත් එහෙමයි මේ සම්මා සම්බුදු වෙච්ච මටත් එහෙමයි කියලා. කවදාවත් චෝදනා නැහැ. ඒක ශ්‍රාවකයන්ට කියනවා උඹලා තියන් බෝලා මටත් හිත පිට යනවා කියලා කියන්නේ මොන සතුටකින්? අපිට එතෙන් එන්න කොච්චර කල්යයිද? කමඨාම් වார்த்தාව ඇද්දුට ප්‍රත්‍යක්ෂය මේ හිත අරමුණේ තිබ්බම හිටින්නේ නැහැ. මෙන්න මේක සතුටෙන් කියන දවසේ එනකොට හිතන්න. හිත පිට යන්න පිට යන්න ජොලියක් තියෙනවා නේදකොට නේ. හිත පිටපලය ඒකත් ජයසිරි මංගලම් මාඩ ඔන්න හිත පිට ගියා මම දන්නවා හරි ෂෝක්. මෙන්න මේකයි සතිය කියන්නේ. මේකයි විමසුන්න ඕනේ කියන්නේ. මේකයි වීරිය භාවය කියන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් කාට හරි බණක් අහලා හෝ යහ කල්පනාවෙන් හෝ නැත්නම් ලක්ෂ කෙල කෝටි වාරයක් හිත පිට ගියාට හිත පිරිහෙන්නේ නැහැ. හිත පිට ගියාට ආපහු ගන්න පුළුවන්. මේකවත් දන්නේ භාවනා කරපු නිසා. නැත්නම් අපි සංසාරේ කොච්චර කාලයක් හිත පිට යන්න ඇද්ද නොදැන. ඒ තියෙන නොදැනුවත්කම මේ සියලු දේට වැඩිය මහා අපරාධයක්. ඒකට කියනවා මිච්ඡා දිට්ඨිය කියලා. දැන් මිච්ඡා දිට්ඨි නෑ. දැන් දන්නව අරමුණකට හිත තිබ්බ ගමන් හිත පිට බයිනවා. එතකොට කියන්න පුළුවන් නම් අවුරුද්දක් භාවනා කරා නැත්නම් සතියක් භාවනා කරා නැත්නම් පැයක් භාවනා අනේ එක චිත්තක්ෂණයක් එක චිත්තක්ෂණයක් මගේ හිත අරමුණේ හිටියා පාටියක් දාන්න වටිනවා පාටියක් දාන්න වටිනවා එක්කෙනෙකුටත් එහෙම හිතෙන්නේ නැහැ නේ කියන්නේ නිකමට හිතනවාද කාට හරි මෙහෙම බුදුහාමුදුරෝ දේශනා කරපු දෙයකට අහුම්කන් දීලා පරතෝ ഘോഷේ මිස මෙහෙම කල්පනාවක් අපි කොච්චර අවුරුදු ගානක් හිටියත් ඉබේ හිතට එයි කියලා. බුදුජානනාංශ කෙනා කවදාවත් එන්නේ නැහැ කියලා. ඒකට පරතෝ ഘോഷය අවශ්‍යයි. කවුරුර කියන්න ඕනේ ඔබ මේ හිත පිට යන එකෙන් කොච්චර දුක් විඳලා තියෙනවද මේ වෙනකොට? කොච්චර අසහනයටපත් වෙලා තියෙනවද මේ වෙනකොට? කොච්චර ආතතිගත වෙලා තියෙනවද මේ වෙනකොට? කොච්චර ઈચ્છා බංගත්තට පත් වෙලා තියෙනවද මේ වෙනකොට. ඒ හැම එකක්ම කෙලෙසයක් නේ. ඕක හැටි කියලා තේරුම් ගත්තා නම් ඒ පශ්චාත්තාපේ නෑනේ. ඒ ආතතිය නෑනේ. ඒ ઈච්ඡා බංගත්තේ නෑනේ. ජොලිය ඉන්න පුළුවන්. ඉතින් මේ බුදුහාමුදුරුව අපිට දෙන්නේ අපි ළඟ නැති එකක් නෙවෙයි. නමුත් මම මේ උත්සාහ කරන්න හදන්නේ මේ අද දවසේ ධර්මදේශනාවේදී මේ හිත පිට යන එක භාවනාවක ප්‍රතිඵලයක්. බලපු නිසා පේනිච්ච දෙයක්. ඒක කාටවත් නැහැ කියන්න බෑ. බලන ඕන කෙනෙකුට පේනවා. කවදද අපි මේක සතුටින් වාර්තා කරන්නේ? කවදා හෝ මම නම් ෆුල් try එකක් දෙන ඔක්කොටම වාර්තා කරන්න පුළුවන් දවස් එනකම්. ඒ මොකද මේ වැඩමුළුවක හතරවෙනි දවසේ පස්වෙනි දවසේ යනකොට එහෙම ලස්සන සින්දු ඇහෙන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ මම මෙච්චර භාවනා කරා මට දකින්න පුළුවන් එකම එක ආස්වාසයක් විතරයි. ඒක මම මේ විදිහට මෙනෙහි කරා මට මේක මෙන් පේනවා. මට දකින්න හම්බුනේ එක වමක් තියනවා විතරයි. මෙන්න ස්වාමීන් වහන්සේ ඒක. ආන්නේ ඒ කාරණාව ඉස්සරහින් තියලා ඊට පස්සේ මගේ හිත සද්ද ඇහුණා, වේදනාවක් වැදුණා, හිතවිලි ආවා, අරක වුණා මේ ඕන දෙයක් පස්සට දාලා අර හරි ගියේ එක තියෙනවයි කියලා කියන්නේ එයා මේ හිත පිට ගියාට පශ්චාත්තාප වෙන්නේ නැහැ. හිත පිටි නොයෑම පිළිබඳ සතුටක් ඇති කරගන්න. එක එක චිත්තක්ෂණයක. ආනේ විදිහට මේ අපි ළඟ තියෙන මේ ශක්තිය එකිනෙක ගැටලා විනාශ මුඛයට යන දෙන්නේ නැතුව ශක්තිය එකට සමාන්තර කරාට පස්සේ අස්පනා පිට මේ හිත යන පිටගතිය හිත පිට යන ගතියට මම කියාගෙන මගේ කියාගෙන මගේ ආත්මය කරගෙන අපි විඳපු දුක් ප්‍රමාණය සංසාරේ කෙලෝරක් නැහැ කවදා හරි බොජ්ජංග ධර්මයට යනකොට තේරෙනවා හේත පිට යන්නේ හේතු බල ධර්මික මිස මගේම නාපටවක්වත් මම ඇඬුවට නතර වෙන්නේ නැහැ. ඒ නිසා එකයි කරන්න තියෙන්නේ බලාපං ඔබ කොච්චර බින් කරත් නැතත් ගෑණියෙක් වුණත් පිරිමියෙක් වුණත් පැවිදුණත් නැති වුණත් හේතු බල ධර්ම කොච්චර බලවත්ද බුදුහාමුදුරන්ටත් බලපාන. එකයි තියෙන්නේ බුදුජානනාංශය සැලෙන්නේ නැහැ. අඬන්නේ නැහැ. කාටවත් චරිචුරු ගන්න නැහැ. මොකද උන්වහන්සේගේ ධර්මයේ හිත බොජ්ජංග මට්ටම් පැනලා තියෙනවා. ඒ නිසා මතක තියාගෙන ඉන්න අපිට බුදුහාමුදුරු වගේ එක යායට පැය ගණන් වරු ගණන් දින ගණන් හතක් එහෙම සුවිමුත්ත හිත පවත්වන්න බෑ. ඒක පවත්වන්න නිරෝධ සමාපත්තියට සමවදින්න ඕන. අඩු ගානේ අනාගාමි වෙන්න ඕනේ අෂ්ට සමාපatti ලබන්න ඕනේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් අනේ අම්මේ අපි ගත කරන පෞල් ජීවිත මේ අමුදරුවන්ත් එක්ක සල්ලි අම්බ කරගෙන මේ ගැටමින් පවතින ජීවිතේ කවදානම් සුවිමුත්ත භාවයක් ලබන්දෝ එහෙනම් ඉතින් මේ බුද්ධ ශාසනේ බෑ මෛත්‍රී බුද්ධ ශාසනේ වත් කරමු කියලා ඔය බීඩියක් බීලා බෝක්කක් උඩලා ඉඳගෙන කයිවාරු කියලා කියලා ඉන්නවා. ඒක හරි ලේසි. බීඩි ගණන් අඩුයි. බෝක්ක ඕන තරම් තියෙනවා. කයිවාරු ගන්න ඕන තරම් එක්කෙකුට හරි පුළුවන් නම් නෑ මේක නෙමෙයි කරන්න තියෙන්නේ මේ පිට පළච්චාවයි. මම මේ අරමුණේ තියන්න පුළුවන් ගතිය වැඩි කරන්න ඕනේ. මේකටයි වීර භාවය කියන්නේ. මේකටයි වීරිය කියන්නේ. මහා ලොකු දේවල් නෙමෙයි. පටන් ගන්න මෙතනින්. මේක කරන්න බුදුරජාණන් වහන්සේ අපට දෙන ධෛර්යය අපට දෙන මහා කරුණාව බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා උන්වහන්සේම සඳහන් කරන චුල්ල සච්චක සූත්‍රයේ බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා පහත්තා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වීම නිසා මිනිස්යන් වෙත එන්න තියෙන අනන්ත අප්‍රමාණ දුක් රාශියක් බුදුරජාණන් අයින් කරනවා යෝනිසෝ මනසිකාරය නිසා මේ හිතට එන හිතවිලි කනගාටුවට ගන්න එපා කනගාටියට ගනි ඔබ හිතුවනම් හිතේ නවනම් ඒක හේතුඵල ධර්මයක් මේ හේතුඵල ධර්මෙට මේ මං ඕන වුණත් නැති වුණත් හිතවිලි එනවා කියලා දකින්න එක වීරත්වයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් නම් ප්‍රෞಢත්වයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් නම් මම බලන් ඉන්නවා ආනාපාන ධ්‍යාන ස්වාමීන් වහන්සේ එතකොට හිතවිලි එනවා සද්ද ඇහෙනවා වේදනා එනවා එච්චරයි ගැන මට කනගාටුකුත් නැහැ සන්තෝෂ නැහැ මේ අනුන්ගේ දරුවෝ නෙමෙයි ඉතින් හැම දරුවගේම අස්තූපෙන තාතිකර තාත්තා තාත්තා කියලා අත්සන් කරාට ගෑණි දරුවා හම්බුනට ගෑණි කවුරු එක බුදියන්නේ දරුවා හම්බුනාද කියලා දන්නවද ඔක්කොගෙම අසං කරනවා මම තාත්තා මම තාත්තා කියලා ඒක සතුටු කරගෙන තමයි අපි මෙච්චර සන්තෝෂ අන්තරේ ආවේ දැන් සතියෙන් දාලා බලනවා මේ හිතවිල්ල හිතලා ගත්ත එකක්ද අහම්බයක්ද මේ ආපු සද්දේ මට කතා කරන එකක්ද නැද්ද මේ ආපු වේදනාව මම අපේක්ෂා කරපු දෙයක්ද නැද්ද එහෙනම් ඒක පැත්තක බලච්චා මට බලන්න බුදුහාමුදුරු දීලා තියෙනවනේ එක්ක ඇවිදිනකොට වම දකුණ බලාපන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න එක බලාපන් එහෙම නැත්නම් ආනපානෙ බලාපන් කියලා බුදුහාමුදුර අපිට ക്ഷേම භූමියක් හොයලා දීලා තියෙනවා. ඒකේ එක මොහොතකට හරි ආවනම් අර ඔක්කොම අහ කියන මේ අහේතුක අප්‍රත්‍ය කොහෙදෝ යන්නේ දේවල්. ඔලට හිටනරක් කරගන්න එකේ ප්‍රමාණය වැඩිකමටම අපිට නම්බු නාමයක් ලැබෙනවා පෘතජ්ජනයයි කියලා. පෘතජ්ජනය කියන්නේ අන්නේ අමනයට. මේ එන්නේ එන හිති වලට කනගාට. ඇහෙන ඇහෙන සද්දෙත් එක ගැටෙන. එන්නේ එන වේදනාව කරදරයක් කරගන්නවා. එයාට ආහාර මූලික කර්මස්ථානේ මතකවත් නැහැ. ගිය වෙලාව ගැන විස්තර කියන්නෙත් නැහැ. මොකද අර කරදර ගැන කනගාටුව වැඩි. බොජ්ජංග මට්ටමට යනකොට යා පැයක් භවනා කරත් එක චිත්තක්ෂණයක් හිටියානම් අරමුණ යා කියන මට ආනපානෙ මත උන ආනපාන කියලා මම මෙනෙහි කරා. මට මෙන්න මේ ටික වැටුණා. ඒක හිතවිල්ලක් නෙමෙයි ඒක අද්දුරු ප්‍රත්‍යක්ෂේ. ආ මේ විදිහට තමන්ගේ තියෙන මේ කුණු කන්දල් පැත්තක දාලා භාවනා කරනට හම්බ වෙන්නේ නියම වටිනා තොරතුර ඉදිරිපත් කරනකොට ප්‍රසන්න හිතකින් නැත්නම් මධ්‍යස්ථ හිතකින් කරන්ඩ යෝගාවචරගේ හිත පොච්චංග මට්ටමට වීදී වැඩෙනවා. ඉතින් මේ ස්වභාවය කී දෙනෙකුට දැනටමත් මේ ශක්තිය තියෙනවද දන්නේ නැහැ. නමුත් ඒ අතෝ දන්නේ නැහැ මේක බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් ගරු කරන ශක්තියක් කියලා. මේ කරදර ඔළුවේ දාගෙන අඬන එක සදාචාරවාදයක් කරගත්ත ආගමකට යට වෙලා ඉවරයි අපි දැන්. හිත කරදර වෙනකොට අනිවාර්යයෙන්ම කනගාටු වෙන්න ඕන. අනිවාර්යයෙන් මූණ අට කරගෙන අනුන්ටත් කියන්න ඕනේ බලන්නකෝ අයියෝ මම මේ භාවනා කරනකොට හිත පිට යනවනේ. ඉතින් ඔයාට විතරක් නෙවෙයි අයියෝ මටත් එහෙමනේ. මේවට තමයි සම්පප්පලාව කියන්නේ. මේ නිසා නිකන් අටුවාචාරින් වහන්සලා පොඩි ඉඟියක් අපට දෙනවා. ඒ ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරපු ගමේ මිනිස්සුયો ඥානවන්තයි බුදුන්සේ ඒක නිසයි කියනවා ඒතන ගමට ගිහිල්ලා ඒ සතිපට්ඨාන දේශනා කරේ ඒ මිනිස්සු කඩේ යනකොට දෙන්නේ හම්බුනොත් කයිවාරු කෙලින්නේ දැන් තියෙන ශ්‍රී ලංකාණ්ඩුවද UMP ආණ්ඩුවද කියලා මොකද්ද ඔයා කරන භාවනාව කියලා අහනවා. කියනලු මම වඩන්නේ අසුබේ. ඔයා මොකද කරන්නේ? ආ මම බුද්ධානුස්සතිය. ආ හොඳයි. යා එහෙනම් කඩේ යන් කියලා යනවලු යන්නේ එච්චරයි. දැන් අපි හම්බෙච්ච මොනවයි කතා කරන්නේ? කාට හරි හැකියාවක් තියනවද මේ කතා කරන්නේ සතියෙන්ද? එහෙම නැත්නම් සතිපට්ඨාන භාවනාව කරනවද? සතිය කියන එක අහලා තියනවද කියනවත් අපි කවදද කතා කරන්නේ? ඉතින් එතකොට කොහෙද ධර්මයේ හිටින්න ඉඩක්? නමුත් දවසක අපි ප්‍රාර්ථනා කරමු නොබෝ කලකින් කිය. අපේ හිත බොජ්ජංග මට්ටමට නැග්ගයි කියලා හිතන්න. මේ දුක් කරදර කතා කරන්න එපා. හරියට විතරක් කතා කරපන්. ඒක ධර්ම ක්‍රමය. දුක් ගැන කතා කරනවා කියන්නේ මාරපාක්ෂික වැඩක්. කෙලේශයක්. අනෙක් මනුස්සයෙක් කෙත කෙල හිත කෙලසෙනවා. බැරිනම් පස්සේ ගියාමං. ඉස්සෙල්ල ඇත්ත කතා කරන්න ඕනේ කියන මට්ටමට ආවට පස්සේ තේරෙයි මේ හිත අපිත් එක්ක කොච්චර කාලයක් තිබිලා තියෙනවද අපි දන්නේ නැහැ නේ කිස්මතු කරලා කියන්න ඕනේ කියලා. කිව යුත්ත මේකයි කියලා. ඊට පස්සේ ඒක කියන්න පටන් ගත්තට පස්සේ ඒක හැබ්බැහියට යනවා. කතා කරනවා නම් කතා කරන හොඳ දෙයක් විතරයි. පැත් නරක දෙයක් පැත්තකට දාලා නිකන්. මොකද ඒක මට ඕනක වෙටෙච්ච එකක් නෙමෙයි. ඒ ගැන කනගාටුුණයි කියලා කාටවත් ලාභයක් නැහැ. ඒ නිසා සුවිමුත්තං චිත්තං කියලා කියන්නේ කෙලෙස් නැති එක නෙවෙයි. කෙලෙස් පිළිබඳ දුක් හිතට දුක් නොගන්න හිත. හිතට දුක් කරදර ගන්නෑ. මොකද එයාට සතුටු වෙන්න දෙයක් වෙනවා. මට ඊට වැඩිය ආනාපාන දෙකක් පෙන්නවා. මම හෙට තුනක් කරන්න උත්සාහ කරනවා. මට වම දකුණ දෙකක් කරගන්න පුළුවන්. මම හෙට තුනක් යට කළ යුත්තක් තියෙනවා. ඒකට ගොඩාක් බැරි දේවල් තියෙනවා. ඒක කතා කරුවොත් මේකවත් කරගන්න හම්බ වෙන්නේ ඒක නිසා මේ වීරිය වඩන්නේ අනුප්පන්නානම් පාපකාරං අකුසලාණං ධම්මාණං න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදහති කියලා මෙතන සතර සම්‍යක් ප්‍රදන් වීර්ය මේක එන්නේ සතර සතිපට්ඨානට පස්සේ ඒකෙදි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ඉස්සල්ලාම යෝගාවචරය ඇති කරන වීර්ය ක්‍රමේ තමයි නූපන්න කුසල් නොයිපද වීම සඳහා කැමැත්තක් ඇති කරගන්න. මගේ ඊගාවට එන හිත තව ඊගාවට එන චිත්තක්ෂණ හරි පිරිසිදුයි. ඒක මේ පරණිවෙන් කෙලෙසිලා නැහැ. අන්න මේ පිරිසුදු හිත අරමුණට යෙදුවොත් පිරිසුදු බව දැනගන්න පුළුවන්. නැත්තම් අතීතයට දුවලා අනාගතයට දුවලා ආරය ගැන හිතලා මෙයා ගැන හිතලා කෙලෙසෙනවා. ඒ නිසා ඊගාවට එන හිත මම සතර සතිපට්ඨාන භූමිය පවත්තන භූමියෙන් පිටපහින්ද දෙන්නේ අනාරක්ෂික ප්‍රදේශයකට යන්න දෙන්නේ ගෝචර භූමිය පවත්තන්න ඕනේ ඒ නිසා මම ඊගාවෙකේ ආස්වාසේ දිහා බලන මම ප්‍රස්වාසේ දිහා බලන එහෙම නැත්නම් මම මේ ඉඳගෙන ඉන්න බව දක්. මම දැන් මෙතන ඉන්නවා. කියලා එනේන චිත්තක්ෂණේ නික්ලේශී භාවේ නික්ලේශී භාවේ මාර්සාකරනද චන්දඤ්ජනේති කැමැත්තක් ඇති කරනවා. මොකද අපි මූලධර්ම වශයෙන් දැනගන්න ඕනේ හැම පැමිණෙන හැම හිතක්ම පිරිසුදු. ආවට පස්සේ තමයි අපි කෙලස ගන්නෙ නිකලේශී භාව පවත්තන්න එනේන හිත පවත්තන්න වීරියක් ඇති කරනවා. ඒ සඳහා ඒ හිත පුරවන්න ඒ හිත අරසකරන්න අපි මෙනේ කළ යුතු අරමුණ මොකද්ද කියලා කලකොල වෙන්න නම් බෑ. කලකල වෙච්ච ගමන් හිත මාරපාක්ෂික වෙනවා. භාවනා පාඩි වෙලා ඉන්නකොට බලන්න ඕනේ මොනවත් උනේ මම මෙතන ඉඳගෙන ඉන්න බව දන්නවනම් එනේන චිත්තක්ෂණේ නිවන් තමයි. ඔගේ මේ ආස්වාද ප්‍රසආත දැක්කත් පිම්බීම හැකිලිම දැක්කත් ආස්වාද ප්‍රසසේ මුලැමැදාග දැක්කත් ඔය මොකක්වත් අවශ්‍ය කරන්නේ දිගටෝම හිත දන්නවනම් ඉඳගෙන ඉන්නෙම එතකොට එනේන චිත්තක්ෂණේ අරසාවෙන් නිසා නූපන්න කුසල් නොයිපද වීමේ ක්‍රියාවක් වෙනවා. ඉතින් උඟ දෙනකොට ඕනේ අකුසල් දුරු කිරීම සඳහා ක්‍රම. එහෙම ක්‍රමයක් නැහැ. එකම ක්‍රමයයි තියෙන්නේ හිත කෙලෙසෙන්ට නොදී මධ්‍යස්ථ අරමුගෙන් පුරවලා තියාගන්න. සතියෙන් පුරවලා තියාගන්න. අප්‍රමාදයෙන් පුරවලා තියාගන්න. ඉන්නවා මම දැන් මෙතන ඉන්නවා මම දැන් මෙතන කියන්නේ පුරවලා තියාගෙනකොට කෙලෙස් වලට එන තැනක් නැහැ. එහෙම නැතුව කෙලෙස් දුරු කරන තැනක් නැහැ. ඒකට කරන පුංචි අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝප්පාදා. ඊට පස්සේ එකක් තියෙනවා uppannānam pāpakānam akusalaṇam dhammānam pahānāya. එහෙම ඉන්නකොටත් අර කෙලස් බලපෑම වැඩි. අතීතයට දුවන ගතිය, අනාගතයට දුවන ගතිය, එහෙම නැත්නම් අරයමයා ගැන හිතන ගති, සද්ද වේදනා හිතවිලි එනවා. මෙන්න මේ විදිහට නූපන්න කුසල් නොයිපදීමට උත්සාහ කළ චිත්තක්ෂණේ බේරගත්තට පස්සේ හිතට දැනට කෙලෙස් ජවයට ඇබ්බැහියට මනාපමනාපකම් නිසා අපේ කෙලෙස් වැද ගන්නවා. අන්නේ වෙනකොට ඒ වැදගත් කෙලෙස් මොකද්ද කියලා දැනගෙන ඒ සඳහා හිත ධෛර්ය කරන්න තියෙන එකම ක්‍රමේ තමයි අර ඉදිරිපත් කරගත් අරමුණ ළඟ ළඟ මෙනෙහි කරන්න ඕන. ආස්වාසි ආස්වාසි ආස්වාසි කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසි ප්‍රස්වාසි කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න කරන්න ඉදිරිපත් වෙච්ච අරමුණත් එක්ක සමීප වෙන්න වෙන්න අර කෙලෙස් එන්නේ නැති එක නම් වලකින්න නමුත් ඊටාම කිට්ටු ස්තන දාවට එන්න බැරුව මඟ නතර වෙන ගතියක් තියෙනවා. ඉතින් මේ පළවෙනි කොටස අපි කියනවා අනුප්පන්නාන පාපකාන අකුසලාන ධම්මං ධම්මං නෝපාදාය කියන නෝපන්න කුසල නොයිපදීම සඳහා ගන්න ක්‍රියාව සුද්ධ වීර්ය දැනගන්න ඕනේ එනේන චිත්තක්ෂණේ අලුත් ඒ නිසාම මොනවා හරි මධ්‍යස්ථ අරමුණක හිත යොදවලා ඒ චිත්තක්ෂණේ කෙලස් කෙලසෙන්න දෙන්නතු අරස කරගන්න ඕනේ ඒ වුණත් කෙලස් ජවයේ බරණ හිතවිලි ශබ්ද වේදනා මතින් එනවා. එතකොට තමන්ගේ මූල කර්මස්ථානට වඩා සමීපව පිහිටවීම සඳහා මෙනෙහි කරමින් කරන මේ කෘත්‍යයට අපි කියනවා සතිය කියලා. තමන් අර කෙලස් නැතිවීම සඳහා මේක පුරෝලා තියාගෙන ඉන්න දේ තියෙනවනේ. ඒකේ කිසි වටිනාකමක් ඇති දෙයක් නෙමෙයි. මේ ආස්වාසිය දැක්කයි කියලා අපිට මොන දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ. හුලං ප්‍රසවාසය දැක්කයි කියලා මොනම දැක්කත් හම්බෙන්නේ නැහැ. නමුත් ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ වෙනුවට මෙනේ නොකර හිටියානම් එන්න තියෙන පාප කකුසල ධර්ම නැති කිරීමට මේකනේ අපි ප්‍රතිස්ථාපකයක් විදිහට පාවිච්චි කරන්නේ. අන්න ඒකේ නම කියලා මෙනේ කරලා ආශ්වාස කරනකොට මොනවද මට ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහෙන්නේ? ප්‍රශ්වාස කරනකොට මට මොනවද වැටහෙන්නේ කියලා ඒක ඊටාම සාදරව, ඊටාම සමීපව ඒකේ ඕජා උරා ගන්නකොට විමසුන් නොන යොදමින් සතිය යොදනකොට පිටින් එන කෙලෙස් වලට මෙතෙන්ට එන්න තියෙන ඉඩ අඩු වෙන ගතිය තමයි මෑත කාලේ භාවනාව ලෝකේ දියුණු වෙන්න ප්‍රධාන වෙච්ච හේතුව. ඒ නිසා අරමුණට හිත ගියාට ඒකට නිසි ගෞරවය, නිසි තන, නිසි මෙනෙහි කිරීම. ඒක හොඳට සාදරුනේ නැත්නම් අර කෙලෙස් ජවයේ ඇබ්බවිට ඇවිලා අර මූල කර්මස්ථානේ තමන් නික්ලේශයර්මන විසිකොල දානවා විසිකරන්න නැති වෙන්න මේ අරමුණ ළඟ ළඟ මෙනෙහි කරන්නේ. මෙනෙහි කරමින් අරමුණුයි ආශ්වාස ප්‍රශ්වාස වෙනස් වෙන හැටි දකින්න. ආශ්වාසෙන් ආශ්වාසයට වෙනස් හැටි දකින්න. වම දකුණ වශයෙන් සක්මන් කරනකොට පුළුවන් තරම් මෙනෙහි කරලා වමක් තිබ්බට පස්සේ ආයේ හිතවිලි රින්ගන්න ඉස්සෙල්ලා දකුණ මෙනෙහි කරන්න. නැත්නම් වම වම වම වම දකුණ දකුණ දකුණ දකුණ කියලා මෙනෙහි කරන්න කියනවා. අන්නේ මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට අරමුණත් එක්ක හිත සමීප වෙන්න ගන්න. උච්ඡන්න වෙන්න ගන්න. ආසන්න වෙන්න ගන්න. වෙනකොට පමනක් ඒ යෝගාවචරයට අරමුණු රස විඳින්න පුළුවන්. ඈතින් ඉඳදී අරමුණ බලන්න බෑ. සමීප වුණ ගමන් බලන්න ඕනේ. ඒකට කියන විචාර බුද්ධිය කියලා මම මේ ආශ්‍රය කරන අරමුණ ඈත ඉඳලා බලනවා වගේ නෙමෙයි නැවත නැවත මතුවීමේ ළඟ ළඟ තියෙනකොට මම මොනවද වැඩිපුර දකින්නේ කියලා. ඒක පිළිබඳ හොයන්න හොයන්න හොයන්න කෙලෙසකට ඇවිල්ලා වැද ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. මෙන්න මේ මට්ටමට ගියාට පස්සේ දැන් මේ ශිල්පේ මොකද්ද? මෙනෙහි කිරීම කරන්න වැටහුණ දෙයක් කියන්නේ. වැටහුණ දෙයට බලන්න බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම කෙලෙසයක් අවස්ථාව ගන්න. ඒ නිසා මූල කර්මස්ථානයේට ළඟ ළඟ මෙනෙහි කරමින් මූල කර්මස්ථානයේ ඕජාව ස්පර්ශය වැටහෙනදී උකහා ගැනීමේ ශක්තිය මේ යෝගාවචරයට හඳුන්ලා දුන්නොත් ඇත්තටම කියනවා නම් අපි වැඩමුළුවකදී කරන්නේ ඔච්චරයි. ඔයින් යාට මොකක්වත් ඔය බලාපොරොත්තු වෙන්නේ නැහැ. තේරෙන්න පටන් ගන්නවා මේක කොතනින් හරි පටන් ගත්තොත් මේක සූදුවක් වෙනවා. මේක ඇබ්බැහියක් වෙනවා. මේක විනෝදාංශයක් වෙනවා. මේක කර කර යන්න හිතෙනවා. ඉතින් ඒක ඒ විදිහට මේ අරමුණ මෙනෙහි කිරීම සහ අරමුණේ ස්වභාවික ලක්ෂණ, ගති, ස්වභා භාව, සටහන් ආකාර දිහා බලන ගතිය කළ හැක්කක් මට කරන්න පුළුවන්. කරන්න කරන්න මේකේ ජම් ජම්ම ගැම්ම ගන්න Java කැවෙනවා කියලා දැනගත්තට පස්සේ ඒ යෝගාවචරයට පෞද්ගලික සැලසුම් කරන්න හිතනවා මේක වැඩි වේලාවක් හිත ළඟ තියාගෙන අරමුණේ විස්තර බලන ක්‍රමයට යනවට කියනවා අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තම් පග්ගණ්ණාති පදහති මෙතෙක් නූපන් කුසල ධර්ම වැඩිවීම සඳහා අරමුණ ඊටාම සමීපව තියාගෙන අරමුණ ඊටාම ආසන්නෙන් තියාගෙන අරමුණේ හැම විපරිණාමයක්ම හැම විනාශ වීමක්ම දැක ගැනීමේ ආශාව ආධුනික යෝගාචර කවදාකවත් එන්නේ නැහැ. අරමුණ හොඳට කීකරු කර ගන්න ඕනේ, මෙල්ල කර ගන්න ඕනේ, මූණට මූණ දාලා අල්ල ගන්න ඕනේ. අල්ලගත්තට පස්සේ තමයි තේරෙන්නේ මේ අරමුණෙන් කියලා ඇත්තටම භෞතික සම්පatti මොකුත් නැහැ. නමුත් අරමුණේ මූණට මූණ තබා ගැනීම නිසා කෙලෙස් ප්‍රහාරයට වැද ගන්න ඉඩක් නැහැ. මම ඊටාම සමීපව අරමුණ ආශ්‍රය කරනවා. ඒ ආශ්‍රය කරන්නේ निराமிෂ සුඛයකි. එහෙම නැතුව මේ රූප බල ලැබෙන ආසාව, සද්දාහ ලැබෙන ආතාව ඒකට නෙවෙයි. කියලා මේ කුසලතාවය යෝගාවචර තේරුම් ගතට පස්සේ තේරුම් ගන්න මට්ටමට එනකොට යෝගාවචර තියෙනවා අනේ අම්මේ මේක ඉගෙන ගන්න මම වරද්දපු වැරද්දිලි ප්‍රමාණය කාපු මඩ ප්‍රමාණය මෙතෙක් කල් අපි හෙව්වෙම කාම දනවන අරමුණු කුප්පන අරමුණු රුප්පන අරමුණු ඉන්ජන ස්පන්දන කම්පන චංචල ප්‍රපංචන අරමුණු දැන් මේ එකම අරමුණට නැවත නැවත යොදනවා කලහක්කා වැඩි වැඩියෙන් මේක මම කරන්න ඕන කියලා අර ගැම්ම අර ජවය ඒ ඒ ප්‍රවාහය අල්ලගත්තට පස්සේ යාට තේරෙනවා මේ එක දවසක නැත්නම් එක පරියංකයක වෙනදාට වඩා වැඩි වේලාවක් අරමුණට මොනට මොන දාලා තබා ගැනීම වැඩි වේලාවක් නලියන්නේ නැතුව ඒකේ අරමුණේ ඉන්න එක එක ඉරියව්වේ නැත්නම් සක්මන් කරනකොට වැඩි වේලාවක් වම දකුණට මුහුණ උඩ දාලා ඉන්න එක නැත්නම් සක්මන් කිරීම කියන්නේ විශාල සැපයක් විශාල ස්වභාවික සමබර භාවයක් කියන එක යාට තේරෙන පටන් ගන්නවා නිසා මට පරියන්කයක් ඇතුළත ආරමුණට මුහුණ මුහුණ දාලා ඉන්න ගතියත් වැඩි වෙනවා හොඳටම තේරෙයි දවස ඇතුළේ වෙනදාට වැඩිය පරියන්ක කරන්න ලැබෙන ඉඩත් වැඩි වෙනවා සක්මන් කරන්න හිතෙන ඉඩත් වැඩි වෙනවා මොකද හේතුව මේ විදියට චිත්තක්ෂණයකට හෝ හිත සුවිමුත්ත වුණාට පස්සේ අපි මේ කනාබල්ලන් ගහන්න වගේ දවස පය දාච්ච බල්ලෝ වගේ එහාට මෙහාට දුව දුව නැටුවට සලසුමක් ඇතුව කරනවා නම් ওই දෙයට ඔච්චර නටන්න ඕනේ මේ පුදුම විදියට අරුණ්ඩ මෙහාට කෑ ගහගෙන ලෝකේ අවුස්සගෙන මේ අපිත් වැඩකාරයෝ කියලා පෙන්වන්න නැටුවට ඔය කටයුත්ත කරන්න ඔය පැය 18ක් යනවයි කියලා හිතන්නකෝ පැය 8ෙන් 10ෙන් කරතයි මොකද හොඳට හිත සැලසුම් වෙලා කරන්න. ඒ නිසා යාට තේරෙන පටන් ගන්නවා අපි මේ බොරුවට ලෝකයට පෙන්නන්න මම මේ වැඩ බහුල කෙනෙක් කියලා පෙන්නන්න හදන නිකන් දේශපාලන වාසියක් ගන්න කරන ප්‍රයෝගයක් විතරයි. එකෙකුටවත් නැහැ හදිස්සි වැඩක්. මවාගත්ත දේවල් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. සර්වඥාන්සේ අවුරුදු 45ක් එක දවසක්වත් නිවාඩු ගන්න නැතුව පැය 18 වැඩ කරලා තියෙනවා. ඕවර් ටයිම් ක්ලේම් කරුවේ නැහැ එක දවසකවත්. බුදුරජාණන්සේ මේ බය 8යි තියෙන්නේ මම 10ක් වැඩිපුර වෙලා තියෙනවා මට ඕවර් ටයිම් ක්ලේම් කරන්න කවුරක්වත් කතා කරලා නැහැ. වෙහෙසකුත් නැහැ. පුදුම විස්රාම වීමක් වෙනවා මොකද හැම වෙලාවෙම අරමුණත් එක්ක ප්‍රകൃතියත් එක්ක ගත කරන්නේ අන්නේ කුසලතාවය මේ හැකියාව එනකොට අපිට තේරෙනවා අපි මේ අඬා හෝ ගාන්නේ මේ චරිචුරු ගාන්නේ මේ ලෝකයා පිනවන්නේ අපේ හැකියාවේ සීමාවක්ම නැහැ ඕන තරම් වැඩ කරන්න පුළුවන්. ඒ මට්ටමට එනකොට හිත බොජ්ජංග තේරුම් ගන්නවා. ඊට පස්සේ තේනවා මේ ආකාරයෙන් තනවා වඩාගත්ත මගේ හිත අනේ කවදාකවත් කාමසපේ සඳහා කවදාකවත් ලාභේ සඳහා සත්කාරයේ සඳහා සම්මානයේ සඳහා නොවේවා ඇතිදී ඇති හැටි වශයෙන් අවබෝධ කරගන්න වේවා කියලා තේරෙන පටන් ගන්නවා තමන් ආයෝජනය කරපු කාලය දැන් අකුසල් දුරු කිරීම විතරක් නෙමෙයි සබ්බපාපසා කරන විතරක් නෙමෙයි කුසලස්ස උපසම්පදා කියලා මේ අපි මේ ගත කරන ජීවිතේ මේට වැඩිය පිම්පිරණ ක්‍රමයකට සිංහලෙන් කියනවනම් කුසල් වැඩෙන ක්‍රමයට දක්ෂතාවය වැඩෙන විදියට මේකම සැලසුම් කරන්න පුළුවන් ඒක අපි වටේ ණයට නිහඬ බණක් වෙනවා අපි කවදාකවත් කියා පාණ්ඩයක් නැහැ වෙනතට විවර ප්‍රමාණයක් කරනවා බොහොම සුහදවත් ගත කරනවා Taman එක්කත් කයට අනවශ්‍ය වෙහෙසක් දෙන්නෙත් නැහැ. ඊට පස්සේ මෙයාට තේරෙන පටන් අර ගන්නවා මේ විදිහට හදාගත්ත මේ ජීවන රටාව යම් දවසක යම් අවස්ථාවක මේ වාගේම වැඩ කරන කල්යාණ මිත්‍රෙක් දැකපු දවසේ පුදුමාකාර සතුටක් එන්න පටන් ගන්නවා. මේ එක්කෙනෙක්වත් කාමයට නෙමෙයි පහඳින්නේ. කවුරුත් යටපත් කරලා ගන්න සැපකුත් නෙවෙයි. බුදුරජාණන්සේ කියලා දුන්න නිර්ආමෂ සුඛයක් තියෙන වෙලාවක් ඒ නිසා මේ ක්‍රමය අපිට අපේ දරුවන්ට කොහොම හරි කළ දෙන්න පුළුවන් අපිට අපේ කිට්ටුවන් දෙන්න කොහොම හරි කළ දෙන්න පුළුවන් අපිට අපේ අම්මට අප්පට කොහොම හරි කළ දෙන්න පුළුවන් නම් කියලා මේ මනසට තීරණ කරනවා එක එක්කත් හිතන්නේවත් නැහැ. කවදාකවත් අපි හිතන්නේ මේ දරුවන්ට මේ එක අරමුණක ටික වේලාවක් ඉන්න උත්සාහයක් ගන්න එක අම්මා අප්පලා විසින් දරුවන්ට කළ යුතු සංග්‍රහයක් විදිහට කිසිම ලියවිච්ච රචනයක් මම දැකලා නැහැ. කරන්නේ උඩරට නටුම් ගන්නවා, පාතරට නටුම් ගන්නවා, බ්‍රේක් ඩාන්ස් උගන්වනවා, මිස්ටික් මියුසික් උගන්වනවා, ඊස්ටර්න් මියුසික් උගන්වන මේ දරුව නටවන්න තමයි උගන්වන්නේ. වැඩියෙන් නටපුවාම වැඩියෙන් සම්මාන දෙනවා. ඉතින් මේක වහින් කරලා තිබ්බට පස්සේ මොකද වෙන්නේ දරුවට? මේ අම්මලා අප්පලා දෙන වැරදි ආදර්ශය. ඉස්කෝලේ ගිහිල්ලා දෙන වැරදි ආදර්ශය. කවදාකවත් තමන්ගේ හිත දිහා බලන්න ඉන්න අරමුණ දිහා බලන්න. මේකේ හොඳ පැත්තක් තියෙනවා. ඇමරිකාව අපි වගේ එහෙම නෙවෙයි ඕක නැටවිල නරන්නේ බොහොම සැරට. ඒ නිසා දැන් ඇමරිකාව උපදින හැම දරුවෙක්ම නම දෙනෙකුට එක්කෙනෙක් තන්නේ කර මානසික පිස්සෙක් 40ක් මානසික අසහන වලින් පෙළෙනවා. අධ්‍යාපනයේ නම් PhD ලැබුණ නැති එකෙක්වත් නැහැ. මේ ළඟදී ඒ වැඩ කරන ලංකාවෙන් ගිය ඉස්පිරිතාලයක වැඩ කරන මේට්‍රන් කෙනෙක් සෑහෙන සල්ලි අම්බ කරලා තියෙනවා. ඉතින් එයා රසාවක් නැතුව ඇවිදින් ඉලන්දාරියට ගාලු ඉස්සරහා මේ පීනුන් තටාක වගේ තියෙන එකේ නෙළුම් ගස් ටික සුද්ධ කරලා දාන්නයි කියලා. ඊට පස්සේ යාට පඩි දෙනකොට දැන් ලංකාවේ අම්මා ඇමරිකන් කාරණ සුද්ධාට පඩි දෙනකොට එයා කිව්වලු ඇයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන පස්සේ කොල් රස්සාවල් ඇත්තෙම නැහැ. උඹේ සුදුසුකම මොකද? මම ආශාන්තරය එළවන පයිලට් කෙනෙක් කියලා. දැන් රස්සාව නැහැ. ඉතින් ඒක කුලී වැඩ කරනවා. මේක ආණ්ඩුව තේරුම් ගතට පස්සේ ආණ්ඩුව තේරුම් ගන්න මේ අධ්‍යාපන ක්‍රමෙන් තන්නේ ක්‍රම දෙකොණ විලක්කව පත්තු කෙරුවා වගේ ඊටිපන්දම දෙපැත්ත පත්තු කෙරුවා වගේ බුද්ධුම 1000ක් ඇති කළා තියෙන්නේ. උත්තරයක් පේන තෙක් අහලක නැහැ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් එක්කෙකුට මේක පේන්නේ නමුත් මේ ළඟදී ඇතිවෙච්ච අදහසක් විදිහට සතිය වැඩිම ඇමරිකාවේ තියෙන සෙන් ෆ්‍රැන්සිස්කන් ස්කූල්ස් වල මේ ස්කෝල් වල හැමදාම දැන් ඉස්කෝලේ ලොකු සරුයි ස්ටාෆ් එකේ ළමයි මේ ගුරු මණ්ඩලයේ ළමයි ඔක්කොම එකදලා ඇස් දෙක වහගෙන විනාඩි 10ක් හිත දේශ බැලීම කියලා පාඩමක් පටන් ගන්න තියෙනවා. ඉතින් ළමයි සාන්තයි. ඉතින් ළමයින්ට ආතතිය අඩුයිලු. දැන් ඒ නිසා ඇමරිකාව සලකා බලනවා ඉස්කෝලේ වල පාඩම් පන්තියක් විදියට දෙනවා. අපිට හිතන්න පුළුවන් ඉඳ ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙහෙම අදහසක් ගනී කියලා. මේ සකල සිරින් පිරිසිල් ලංකාවේ බෞද්ධ රාජ්‍යයේ තියෙද්දී ලෝකෙට බුද්ධ ආගම දීපු තැනක අපි බුදුම කනගාටුක වෙන ඇමරිකාවේ යන ලෙවල් එකට යා ගන්න බැරුවට අපට පොඩි උන්ට දෙන ලනුව දිහා පොඩ්ඩක් බලන්න. Tamanට කවදා හරි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු විදිහට වීරත්වය කියලා කියන්නේ ඒ කාර්මණක චිත්තක්ෂණ දෙකක් පැවැත්වීම මිස මේ බයිනරි ලෝන්ට ඉනිබම් බඳින එක නෙවෙයි. ඒ කියන දක්ෂකා කියලා දක්ෂතා කියලා කියන්නේ භෞතික ඥාන, ලෞකික ඥාන, ඒකේ මිනිස්යාගේ කයට හිතට අනිවාර්යයෙන්ම විෂමතාවයක් ඇති කරනවා. ඒක නිසා එක චිත්තක්ෂණයක හරි ගමන්න එක දිගට ආස්වාද ප්‍රසවාස දෙකක් එක දිගට වම දකුණ දෙකක් බලා ගන්න පුළුවන් වෙච්ච දවසේ මේක වැඩි කිරීම සඳහා අදිෂ්ඨාන කරලා ඉදිරියට යනවා කියන එක එච්චරම අසාධාරණ දෙයක් නෙවෙයි අපි කරන පුහුණුවක් නෙවෙයි. මේක කරගෙන කරගෙන යනකොට මේකට ලැබෙන ආනිසංශ වැටහෙන්න පටන් ගන්නකොට එක දිගට එක ඉරියව්වක ඉඳලා එකම අරමුණක් දිහා බලන සිටීමේ ආනිසංශ කිසිම පොතක නැහැ. ගියපාර බුරුමේ ගියාට පස්සේ ස්වාමින් වහන්සේ බණ දේශනා කරනකොට කියලා එක පාට නතර කරා. යම් කිසි කෙනෙකුට කවදා හරි එක දිගට චිත්තක්ෂණ 3-4ක් සතිය පවත්වන්න ගියාට පස්සේ එයාට ඇති වෙනයේ Javaය ඒ කස කැවීම මොනම විදිහකට හිතා ගන්න බැරි විදියට බලවත් වෙන්න පටන් ගන්නවා. නිසා එක චිත්තක්ෂණයක් සතිමත් වෙනවා කියන එකයි එක දිගට චිත්තක්ෂණ දෙකක් සතිමත් වෙනවා කියලා කියන්නේ සම්පූර්ණ වෙනස් ලෝක දෙකක්. ඊට පස්සේ එක දිගට චිත්තක්ෂණ තුනක්, හතරක්, පහක් ගියාට පස්සේ පුදුම Java කැවිල්ලක් Java කරනවා. ඊට පස්සේ ආර තීරණ පටන් අර ගන්නවා මේ ආරම්භය තමයි අමාරු. මේ කසකවා ගන්න එකයි අමාරු. ඊට පස්සේ කොච්චරද මේ සතිය වැඩෙන්නවා කියනවනම් කොච්චර වීරත්වය වැඩෙනවද කියනවනම් කොච්චර වීරිය වැඩෙනවද කියනවනම් මේ එකම අරමුණ නෙවෙයි අරමුණ මාරු වෙද්දි මේකට සතිය පවත්නකොට පුදුම ජවයක් ඇවෙන්න පටන් ගන්නවා. ඉස්සලා අපි බලන්නේ එකම අරමුණක නැවත නැවත බැලියු. මේකෙන් සතිය බලකවා ගත්තට පස්සේ මේ වීරත්වය ඇති වුණාට පස්සේ යෝනිසමස්කාරය ඇති වුණාට පස්සේ අරමුණු මාරු වුණත් අපි හිතමු අද දවල් එක්කෙනෙක් අර ප්‍රශ්නයක් කාලා තිබුණා සාමාන්‍යයෙන් මම ආනපාන බලන්න යනකොට මට පිම්බීම හැකිලිම පේන්නේ. එහෙම නැත්නම් ටික වෙලාවක් යනකොට බලන්න අරමුණ වෙනස් වෙනවා. බය වෙනකල් බල වෙන්න දෙයක් නැහැ. මම ඉස්සල්ලා හිටියේ ආනපාන වෙන්න පුළුවන්. ස්වභාවයෙන්ම හිත පිම්බීම හැකිනුට ගියා වෙන්න පුළුවන්. ඒක කරදරයකට ගන්න නැතුව අරියාදුවකට ගන්න නැතුව හරි ඒක දැන් ආනපනේ තමයි සතිපැත්තේ දැන් මම පිම්බීම හැකිලිම කරනවා. ටික වේලාවක් යනතර ආනපානේ ගත්ත ගැම්ම එහෙම පිම්බීම හැකිලිමට ගන්න පුළුවන්. අන්න ඒ තක්කු මුක්කු වෙන්නේ නැතුව අන්නේ පුළුවන් කියන සංඥාවෙන් වැඩ කරන ගතියට වීරත්වය කියලා කියන්නේ. වීරියක්ම තමයි. එහෙම නැත්නම් අනේ කඳාව ගන්න අයියෝ මං ආනපාන කරගෙන හිටියා පිම්බි මැකිලට මාරුණා. ඒක නිකන් සම්පූර්ණ ගෙට ගිනි ගත්තා වගේ කතා කරන්නේ. වීරිය තියෙන කෙනා සම්පජඤ්ඤ මේ යෝන්සමනස් කාර්ය තියෙන කෙනා බනවා හරි ආනපනේ මම ගන්න ගියා හරි. දැන් පිම්බීම ඇකිලිම ප්‍රශ්නයක් නැහැ. මම පිම්බීම ඇකිලිමේදී භාවනා කරනවා. අද ඒකන දෙක තුනක් ප්‍රතිමුණ මතක් කරලා ආනාපානය කරනකොට නල්ල දිහා නලියනවා පේනවා. අරක පේනවා මේක පේනවා. ප්‍රශ්නයක් කිසිම නැහැ. අර තිබුණු ආනාපානේ බලාගෙන ඉඳදී අරක මතුවෙනවනම් දින්න අරින්න. නැත්නම් ඒක හිත පැහැර ගන්නවා නම් හරි. අර තම්බි කිව්වලු ඔරුව පෙරුණාට පස්සේ තිබුණු පැත්තට වැඩිය හොඳයි කියලා. ඒ වගේ දැන් තැනෙන්නේ නලියනවනේ ඒක දිහා බලන්න. ඒක අරමුණක් කරගන්න. අරමුණ මාරුණාට සතිය කැඩලා නැහැ කියන හැඟීමේ. මේක මං කියන්නේ මේ කටපාඩම් කරන කියන වැඩක්. මෙන්න මේකට වීරයක් අවශ්‍යයි. මේකට වීරත්වයක් අවශ්‍යයි. අන්න එතකොට පේනවා අරමුණ මාරුණාට හිත සුවිමුත්තයි. අරුන් මාරනවා කියලා චෝදනා කර කර ඉන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. මං කියන්නේ මේක ආධුනිකයට කරන්න පුළුවන් කියලා. ආධුනිකය කරන එක අරමුණේ බොහෝ වෙලා පැවැත්වීමෙන් ගැම්ම අරගෙන ඊට පස්සේ විපස්සනා කරනකොට තියෙන සුවිශේෂත්වය තමයි අරමුණු මාරුණත් සතිය කැඩුනේ නැහැ කියන පදනම ගන්න එක. ඒකට යෝනිසෝමනසිකාරය කියලා කියතයි. ඒකට කියන්න බලවන් සෙල්ලක්කාර අදහස් කියලා. රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා කියනවා. පුරුදු සම්ප්‍රදාය නෙවෙයි. අරමුණු මාරුණනේ මාරු එක පුරුදු යන. ආන්න මේ සඳහා තියෙන සෙල්ලක්කාරකමට ඉතින් මට බනිනවා මෙවට. මම කියනවායි කියලා. මේ සෙල්ලක්කාරකමට මේ පරුස ගතියට මම සාමාන්‍ය පිරිමිකම කියලා කියනවා. ඒක ඉතින් කාන්තාව හරිය තරහියෙම කියනවා. මොකා මාරුණත් ගමන තමයි සතිය අරගෙන යන එකයි තියෙන්නේ. චරු චුරුයි අරකයි මේකයි අයියෝ ආනපන කරනකොට පිම්බි මෑකිලිම අයියෝ පිම්බි මෑකිලිමට ආනපන අයියෝ ආනපන කරන සද්දයක් කරන අයියෝ වේදනාවක් මේ චරිතුරුත් එක්ක යනවාටම ඉතින් ගෑනුකම කියලා කිව්වහම මට හරියට බයි. අනේ කරුණාකල චරිතුරු ගන්න නැතුව ඔරුව පෙරුණාට පස්සේ ඔරුව දාගෙන පදගෙන යන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තම්බි කියපු කතාව තමයි කියන්නේ. මෙතන තම්බි කන්ටේන් මම හිතන්නේ නැතුව ඇති. උඩු පෙරණාට පස්සේ යතේ අනේකයි තියෙන්නේ. මොකද ඒක මම කියලා නෙවෙන්නේ පෙරලෙන්නේ. අන්න ඊ හැකියාව බලනකම කියනවා වීර භාවය කියලා. එතකොට වීරියකුත් වෙනවා බහා තබන වීරියක් නෙවෙයි ලීන භාවයකට නෙවෙයි තියෙන හැරෙනවනේ ඒක දිගේ යනවා. ඉතින් මේ සුවිමුත්ත භාවයේ හිතේ තියෙන සුවිමුත්ත භාවයත් එක්කම බුදුජානනාංශය සඳහන් කළා තිනවා තීන මිද්දං සමෝහ සුසමෝහදම් නිදිමතක පලාතක් නැහැ. මේ විදිහට දඟලන එනේන දෙයට බැට් කරනකොට බෝලේ ක්‍රිකට් ගහනකොට එනේන බෝලයට ගහනවා පුළු පුළුවන් වට ලෑල්ලාල්ලා ගහන්න දඟලන මනුස්සයාට ක්‍රීස් එකේ ඉඳගෙන නිින්ද වැටෙන්නේ නැහනේ. නිදා ගන්න බෑනේ. අන්නේ වගේ එනේන දෙයට කටයුතු කරන්න හදන මනුස්සයාට ඉහළ මට්ටමකදී මේ නිින්දක් වගේ එකක් එනවා. මෙයාට තීරණ පටන් ගන්නවා නිින්ද නෙවෙයි දාඩිය දාලා රත් වෙලා ආතාප කියලා කියනවා මේකට තපසින්න පටන් ගන්නවා. ඔබ ඕන පැත්තකට අරන් ඵලයක් මම යණ යන පැත්තට සතිය පවත්නවා කියනකොට ඒ සතිය ඒ විදිහට අකන්නව යන්න පාවා නොදෙන වීරියක් ඕන. ලීන භාවයටපත් කරලා පසුබරන චරිචුරු ගන්න අයියෝ කියන හිත තිබුණොත් මාරේ අවස්ථාව ගන්නවා කෙලෙස් අවස්ථාව ගන්නවා තීන මිදෙට වැටෙනවා. එතකොට Taman දන්නේම නැහැ නින්දට ගිහිල්ලා. එහෙම නැත්නම් හිත ඇවිස්සෙන්න පටන් ගන්නවා. නමුත් මේ සුවිමුත්ත හිත තියාගෙන විරිය සම්බොජ්ජංගේ වඩනකොට ඒ වීරත්වය එන එක නාමේ එනේන දේත් එක්කයි මට වැඩ කරන්න තියෙන්නේ මට ඕන විදියට විකට් ගහනකොට බෝලේ දාන එකනට කියන්න බෑනේ මචං දාපන් හොඳ ටිකක් මට සික්සර් එකක් දෙන්න ඕනේ කියලා. මොකද මිනිහා විරුද්ධ පැත්තේ ඉන්නේ. පුහුණු වෙලා නම් කියත හැකියි. අපේ එකෙක් ඉන්නවා උගේ වැඩේම ඒ යුනිවර්සිටි කෙනෙකුට ක්‍රිකට් මැච් ඕගනයිස් කරන එක තමයි වැඩේ. ඉතින් ග්‍රියා හරි ආසයි ක්‍රිකට් ගන්න. ඉතින් ඒක උගා මැච් එකක් ඕගනයිස් කරලා ගහලා එන ගමන් අනේ හතර පහක් ස්කෝ කරනකොට වැටුණා. අවුට් වුණා. මම ඇවිල්ලා කියනවා මචං අවුට් උනේ නැත්තම් සෙන්චරියක් ගහන්න හිතාගෙන ගියේ කිව්වම. ඒ තරම්ම ක්‍රිකට් වලට ආසයි. මං අවුට් නොවුන නම් සෙන්චරියක් ගහන්න හිතානදී මේ ඔක්කොමලා වාඩි වෙන්නේ එහෙම තමයි. අද දෙඤ්ඤං අද නම් ගන්නවා ආනපානේ අරින්න දිගට ගෙන අනේ දෙක ගහනකොට ඔක්කොම කටේ තියෙන nari වන්දන් රෙද්ද පල්ලෙන් බයිනවෝ කියලා දෙවෙනි දවසේම ගෙදර ගියා නම් එහෙම ගෙදර ඉන්න කට්ටියට වඳී ඕගොල්ලෝ. අයියෝ හරි ගියේ නැහැ භාවනා හරි සෞතුයි. මොන විදියෙන්වත් හරි ගියේ නැහැ කියලා. තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ විතර යනකොට දිගට කරන යනකොට මේ පාඩම ඉගෙන ගත්තොත් මොන දාණයෙන් බෝල දැම්මත් අවුට් වෙන්න දෙන්න එපා. ගහගෙන ගහන බලයන්. අපිට බෝල දාන මිනිහට කියන්න බෑ වාසිදායක බෝල දාපන් කියලා. එන බෝලයට සෙල්ලම් කරන එකයි ක්‍රිකට් කියන්නේ. ඒ වගේ මේක තමයි භාවනාව කියන්නේ විශේෂයෙන් විපස්සනා. අන්නයකට අවශ්‍ය කරන මේ අරමුණ වෙනස් වුණාට නොසැලෙන ගතිය. අරමුණ පරිණාමයටපත් වුණාට නොසැලෙන ගතිය. අරමුණ පරිණාමයටපත් වුණාට පසුන බාන ගතියට කියනවා අසංසීදන රස. එවිට හරියට අභියෝග එනවා. හරියට අභියෝගතා පරීක්ෂණ එනවා. ඒ කෙනකොට අත් දෙක පිටිපස්සට යනවනම් දාගෙන මාර්යා නිකන් හොලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා hina වෙන්න පටන් ගන්නවා අයියෝ මුන්ද යෝගාවචරයෝ කියලා. අයි මේ දෙක ගහනකොට හපුවතොත් මතක නැහැ. ඒකට පසුබාන්න නැතුව අසංසීදන රසා කියලා කෙනෙක් කොයිය වැඩනම ආය නැගිටිනවා. ආය ගහන. ආන්නේම කරගෙන කරන යනකොට පේනවා මෙන්න මේ වැටි වැටි නැගිටීම කියනම දක්ෂකමට මායාලා ළඟ ට්‍රික්ස් නැහැ. ඒ මිනිහ වටන්න බෑ. ඒක නිසා වැටි වැටි නැගිටින මිනිස්සයා ඕනම ටෙක්නොලොජි එකක් අල්ලනවා. ඕන ශිල්පයක් අල්ලනවා. මායයටවත් බෑ. වැටිලා චරිචුරු ගෑවනම් ඉතින් මායය අඳුර පාන්න පටන් ගන්නවා අනේ තොපිද යෝගාවචර කියන්නේ. ඉතින් මේක ගන්න බෑනේ ආරම්භයේ. ආරම්භයේදී මෙහෙම එකක් එන්නේ භාවනා කරන ගමන් බනහන්න ඕන. බනහන ගමන් කමඨාන් සුද්ධ කරන්න. සුද්ධ කරන සුද්ධ කරන යනකොට ඒත් 170කට විතර මේක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ සුළු පිළිසකට තේරෙනවා මේ කෙලෙස් නැති තැනක භාවනා කරන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ කෙලෙස් තියෙන තැනක භාවනා නොදී. වීරත්වයේ ඇතුව චර්චුරු ගන්නතු ඊයේ චර්චුරු ගාව අද ගන්නෑ කියලා එහෙම යන්න ගියාම එයාට තේරෙනවා මේ තීන මිද්දය සුසමූහතං සමූහණය කරලා දැම්ම. බුද්ධම වීරියකින් යන්නේ කෙලස් එnde එnde එnde එnde වීරියවන්ත වෙනවා. ඒක කියනවා මේ දක්ෂ සෙබලා සාටනේදී ලේ දකින්න දකින්න වීරත්වය ඇති කරගන්න. බුබ්බඩයා ලේ දකින්නකොට කාන්ත හැදලා වැටෙනවා. ඌස ගැලපෙන්නේ යුද බිමට. මොකද අනික් සෙබළුන්ගේ වීරත්වය වැටෙනවා. ලේ දකින්න දකින්න ඉස්සරහට යන ගතිය තමයි වීරත්වය කියලා කියන්නේ. ඒක එන්නේ ටිකක් දුර ඉස්සරහට යනකොට. ආනේ මට්ටමට යන්න ගියාට පස්සේ යෝගාවචරයට සමහරලාට හොඳට භාවනා විනාඩි 35 40 වෙනකොට මේක පදම් වෙන්න ගන්නවා. පදම් වුණාට පස්සේ පැයෙන් නැගිටින්න හිත දෙන්නේ මේක අල්ලාගත්ත මේ ගැම්ම දිගට අරගෙන යන්න හිතෙන තරම් ශක්තියක් එන්න බඩන හැම පරියන්කේක කරන නෙවෙයි ඒක නිසා මේ බොජ්ජංග මට්ටමට සමහර පරියන්කවලදී අපගේ වීරත්වේ නගිනවා යෝගාචරය තියෙන ළඟ තියෙන මෝඩකමක් හෙටත් මේක මෙහෙම වෙයි කියලා අනවශ්‍ය අදි탁ෂේයකට වැටෙනවා. බොජ්ජංග කියන එක මේ ස්ථිර දෙයක් නෙවෙයි. වර එක මතුවෙලා අනිද්දාසේ හොම්බෙන් අරිනවා. බින්දුවට බසනවා. බැතුවට පස්සේ ආය මුල ඉඳලා පටන් ගන්න පුණයට මිනිහට කියනවා ආදි කම්මික යෝගාචරය කියලා ඕන වෙලාවක ලෑස්ටි ඔක්කොම පාවා දීලා මුල ඉඳලා යනවා. යම් කිසි කෙනෙක් මාන්නකාර නම් යම් කිසි කෙනෙක් හැකි සංඥාවෙන් සර වැඩි නම් මම මම ඉස්සර කරගෙන තන්න එයා ඉන්නවා මට ඊයේ හරි ගියා අද හරි ගියේ නැත්තේ. ඉතින් ඊයේ හරියෑම අද කපස්චාත්තාපයක් වුණා. වීරිය තියෙන කෙනා කවදාකවත් ඒක නෑ. එයා දන්නවා මේක අද හරි ගියාට හෙට ආයෙ බින්දුවේ පටන් ගන්න ඕන. අන්නේ විදියට අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා විදියට මුල ටික නන්නත්තර වෙච්ච හිතකින් කිසිම උදව් කරන්නේ නැති හිතකින් ගිහිල්ලා හිත ලාවට යන්තමට වගේ අරමුණේ බැඳගන්න සක්මණේ හෝ පරියංගේ පුරුදු කරපු කෙනා වැටි වැටි ඒක දහස්වර කරනකොට තමයි තේරෙන්නේ ඒක වෙන මොනම දෙයකින්වත් දන් දුන්නට මේක හරියන්නේ තිල්ලක්කට මේක හරියන්නේ පොත් කිව්වට මේක හරියන්නේ කවුරුත් ආශිර්වාද දුන්නට හරියන්නේ කරපුරුද්දම තියෙන නැවත නැවත කරන්න ඕන. ඉතින් මේකට බුදුරජාණන්සේ පොඩි සංවේගය ඇති කිරීමකට කතාවක් කියනවා. මේ විදිහට මේ වඩා ගත යුතු වීර්ය සම්බොජ්ජංගය වඩන්න නැතුව ලාමක මට්ටමක තියෙද්දී අපිට මරණ මොහොතේදී පුළුවන් ද මේ වගේ දෙයකට පුහුණු කරන්න? කවදාවත් බෑ. මරණ මොහොතේදී ඔක නැවත නැවත කරගෙන ඉන්න අපිට වෙලා ලැබෙන්නේ නැහැ. වයසට ගියාට පස්සේ කරන්නත් බෑ, ලෙඩ වුණාම කරන්නත් බෑ. හැම එකාම මැරෙනවා හැම එකාම වයසට යනවා හැම එකාම ලෙඩ වෙනවා ඒ නිසා ලෙඩ නැති වෙලාවේ පෙන් කෙලකලා ඉන්නේ නැතුව මේන්න මේ අභියෝගය මේ පරිේශණය කරන මනුස්සයාට බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි දිව්‍ය බ්‍රහ්මියත් වඳිනවා දිව්‍ය බ්‍රහ්මියත් වඳිනවා මොකද මම කිය හොඳට බලනවා සංසාරේ කියන්නේ මොන විදියකට විශ්වාස කරන්න බැරි එකක් දවසින් දවස දවසට වයසට යනවා ලෙඩ වෙනවා. මරණ මොහොතේදී මේ බිම දව ගහක පොළොවේ ගගා වැඩ කරන්න බෑ. නිසා හයි හති ජීවනදී මේක කරන කෙනෙක් මන්දන මට මේ පාඩම හම්බුනේ මගේ ජීවිතය අවුරුදු 26යි. ඒත් ඒක මේ වැටි වැටි නැගිටින මට්ටමක් තිබුණා නුරුස්නාගති ගොඩක්ම ළඟ තිබුණා. මට මම සාප කරගන්න අවස්ථාවල් ගොඩක් තිබුණා කාලකන්‍යයි කියලා. ඉඳලිවරලා යම් දවසක අඩේ අම්මා බොහොම ලොකු දෙයක් මේ 26 දී හරි ගමන් නැ මේක අහුවෙලා අවුරුදු 10ක් විතර නටලා මේක උත්සාහ කරලම කරන්න ඕන දෙයක් කියලා තේරෙනකොට මට දැනට තියෙන ගතියක් අවුරුදු 25 එකෙක් භාවනා කරන මට පත්කඩේ ඉලලා වඳින්න හිතෙනවා මොන්න තරම් විප්ලවයක්ද මේ භාවනා කරලා හරියන්න ඕනේ කරනවා ඇති කරනවා ඇති නාකි දැක්කට කවදාක සන්තෝෂ හිතෙන්නේ නැහැ මොකද මේ බොජ්ජංග වඩන්න නෙමෙයි භාවනා කරන්නේ බයට. එක්ක ගෙදර වහලෙ තෙමෙන හින්දා මේ වහලෙ හොඳයි ඇවිල්ලා භාවනා කරනවා. එව්වට එව්වට හරියන්නේ නැහැ. බොජ්ජංග කියලා කියන්නේ එහෙම විකාර බෑ. මේ කරන්නේ මේකටමයි වින් ලාමක දේවල් නැහැ. ඒ නිසා ඒකේ පුදුම ජවයක් පුදුම ගැම්මක් තියෙනවා. මේ අපේ ඉදිරි પરම්පරාවේ අපිට කාට හරි පුළුවන් නම් මේක තව තව තරුණ පිරිස වලට මේක දෙන්න ප්‍රශ්නේ තියෙන්නේ තරුණ පිරිස වලට පුදුම කාමයක් තියෙන. කවදාකවත් හිතෙන්නේ මේක කරන්න ඒගොල්ලන් හිතන්නේ ඩිග්‍රියක් කරගන්න ඕනේ ඩිප්ලෝමයක් කරගන්න ඕනේ අර ස්කිල් එක ගන්න ඕනේ මේ ස්කිල් එක ගන්න ඕනේ ඉතින් අම්මලා තාත්තලා අහස් කුරපත්තු කරා වගේ උඩ ඇරලානේ තියෙන්නේ මොන් ඉතින් කොහෙද කරන්නේ ඒ නිසා තරුණ කෙනෙක් මේ වගේ වැඩකට යෙදෙනවා නම් හිතන්න අපිට මේ ආත්මේ මේ මට්ටමට හරි හම්බ වෙන්න කොච්චර පරිප්පු කාලයක්ද අපි සංසාරේ. ඒත් මදි. තව මදි. තව චරිචුරු ගානවා පොඩ්ඩක් කාණපාණේ කරන්න බැන්නම්. සක්මන් කරන්න බැන්න. නමුත් මේක දිගට කරගෙන ගිය දවසේ ඒක බුදුරජාණන්සේ සඳහන් කරන පුදුමාකාර පිපාසාවක් ඇති වෙනවා. මගේ හිතවතෙකුට මේක දෙන්න. මට මම ගරු කරන කෙනෙකුට මේක දෙන්න මොනම තාලකින්වත් බෑ. මොකද ඒ තරම්ම මේක වරද්ද වරද්ද කිරීමෙමයි රහස තියෙන්නේ. ඒ නිසා ආගෙන ඉන්න එක නා නැත්තම් උදස් උපදෙස් දෙන එක නම් තේරුම් ගන්න මුල් මුල් වෙලාවේදී මන්දෝත්සාහය වෙන විදියට චරිචුරු කතා එනවා. කතං කති භාවයට කරන දෙයක් නෑ. හැම කෙනාම ওই ක්‍රමයට තමයි යන්නේ. කාටවත් බෑ 20 30 පටන් ගන්න හැමදේම බින්දුවෙන් පටන් ගන්න. ඒ නිසා තියෙන තැනින් පටන් ගන්නේ දන දෙන්න පටන් ගන්න කියලා ලොකු සාන්ති අපිට කියලා තියෙනවා. ඒ නිසා හැමදාම මේ විරිය සම්බොජ්ජංගේ මුල් අදිවර ඉන්න කට්ටිය මතක තියාගන්න හැමදාම බිඳුවෙන් පටන් ගන්න. කවදාකවත් හිතන්න එපා ඊයේ හරි ගියා අද හරියන්න ඕන කියලා ඒක ලොකු කරදරයක් අපට. පටන් අරගෙන කරගෙන යනකොට හැම වෙලාවෙම ගැම්ම ගන්න බෑ. ඒක අපිට බලක් කරන්න බෑ. නමුත් 10 15ක් උත්සාහ කරනකොට එක සැරයක් එක හරි ගියොත් ඒ ලැබෙන චිත්ත ශක්තිය, ඒ ලැබෙන අදිෂ්ඨාන ශක්තිය තව විශේෂයක් කරන්න ධෛර්යය ලැබෙනවා. ඒ නිසා තමන්ගේම අත්තරදි ටික නැත්නම් තමන්ම කරලා මේ නිවැරදි කරගන්න ක්‍රමය මිස පොත්වල තියෙන ගැනුම ටොන් එකක් තිබ්බත් ඇති වැඩන්නේ. අත්දැකීම අවුන්සයක් ඇති. පොතේ දැනුම එපයි කියලා නෙමෙයි මං කියන්නේ. පොතේ දැනුම පස්සේ හේතු කරන්න මේකට. චින්තාමය ඥාන මේකට හේතු කරන්න. නමුත් තමයි මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් කරන දේ දිගින් දිගට දිගින් දිගට කරන යනකොට මේ හිතේ තියෙන තීන මිද්දය නිදිමත වෙන ගතිය ඒකට විරුද්ධව නැත්නම් ඒකට ප්‍රතිපක්ෂයේ ප්‍රතිනිධියක් වශයෙන් මෙනෙහි කිරීමෙන් පටන් ගන්නවා. එන්නේ නේදී පුළුවන් තරම් මෙනෙහි කරන නැත්නම් අරමුණට කෙලිම මූණ දෙන ගතිය එන්න පටන් අර ගන්නවා. ඒකට ආරද්ධම්මේ විරියන් කියලා Tamanට තේරෙනවා. දැන් මම මේ ලාභ සත්කාරයට නෙවෙයි වැඩක් පටන් ගන්න තියෙනවා. ඒක ඉරියව්ව මාරුණත් අරමුණු මාරුණත් දවසේ මොනවා වුණත් මේ සතිය පවතින ක්‍රමය මල් මාලෙට එක එක මල මල අමුණගෙන යනකොට ඒ කෙනාට තේරෙනවා මල් මාලේ වර්ධනයක් සිද්ධ වෙනවා කියලා. විවිධ මල් ලැබුණාට මේ වර්ධනයේ තේනකොට තියෙනවා දැන් ආරද්ධ විරිය විරිය ආරම්භන ලද්දෙක් මම. අනිකොල්ලන්ට විරියත් වෙනවා සම්පූර්ණ ලෞකික ඥාන සඳහා. ඒක සම්පූර්ණ ලෞකික භෞතික ඥාන සඳහා. ඒව මේකත් එක්ක ගලපන්න එපා. පොඩි දුරස්ත සම්බන්ධයක් තියෙනවා. ඒකේ දක්ෂ එක්කනට මේකත් දක්ෂකමක් තියෙනවා. මේකේ තියෙන්නේ නිර්ආමිෂ. මේකේ තියෙන කිසිම රසයක් නැති මේ ඒකාකාරී අරමුණක නැවත නැවත හිත පැවැත්වීමට ගන්න ප්‍රයත්නයේ අසාර්ථක භාවයත් භාවනාවේ දියුණුව. තමන්ගේ තියෙන අත්තරදි ටිකත් මතුවට ලොකු ආයෝජනයක් කරනවා. ඒ නිසා යාට ආරද්ධම්මේ විරියං මම දැන් විරිය ආරම්භ කරන ලද්දෙක් කියලා එයාට තේරෙන්න පටන් ගන්නවා අට්ටිකත්වා මනසිකරෝමි මේ මගේ මූල කර්මස්ථානයේ මූල කර්මස්ථාන වශයෙන් මෙනෙහි කරනවා නෑ ඒකෙන් හිත පිට ගිහිල්ලානේ ආ මේක ගන්න බෑනේ මූල කර්මස්ථාන නෑනේ දැන් මේක මෙනෙහි කරනවා ආන්නේ විදියට මූල කර්මස්ථානයෙන් පිට ගියයි කියලා අනිවාර්යම කෙලෙසෙන්නේ කලබල නොවි ආ මගේ හිත තියෙන ආනපාන නෙවෙයි දැන් සද්දෙක සද්දේ සද්ද කියලා මෙනෙහි කරන්නේ මගේ හිත ආනපන ඉන්න බැරි තරම් වේදනාවක් වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කරන්න මගේ හිත තියෙන හිතවිලි වල අහිනම් සක්මනේදී නම් කියනවා සක්මන නතර කරලා හිතනවා හිතනවා කියලා මෙනෙහි කරන්න කියලා. ඒ මෙනෙහි කරන චිත්තක්ෂණත් සති චිත්තක්ෂණමයි. ඒ මෙනෙහි කිරීමත් විරියමයි. මේක තියෙනවා නම් හොඳයි. නැත්තම් ඊගාවට එන එක හොඳයි. මෙහෙම යනකොට මේ යෝගාවචරයට තේරෙනවා මේ සක්මන් කරද්දී මේ වම තියෙනකොට වම කියලා මෙනෙහි කරද්දි මේ පොළවේ හැප්පෙන ගැටෙන ඒ තද ගති කම්පන චංචල දැනෙද්දී පසුබිමේ මොනවද හිතවිලි වගේ කලල රූප වාගේ අංග සම්පූර්ණ ඇති භාග හිතවිලි රාශියක් වැඩ කරනවා මේ වම දකුණ කියලා තියාගෙන ඉන්නකොට අහල පාලින්න සද්ද ඇහෙනවා මේ වම දකුණ කියලා බලනකොට කොන්දේ අමාරුවක් තියෙන ප්‍රශ්නයක් නැහැ වම දකුණ යන්න පුළුවන් ආන්න එහෙම යාට බේන්න පටන් ගන්න මේ හිතවිල්ල හරහා වම දකුණ දකින්න පුළුවන්. සද්දීයේදී අතරින් පතරින් වම දකුණ දකින්න පුළුවන්. වේදනා අතරින් පතරින් කයේ තියෙනවා. මේ විදියට මේ වම දකුණ දකින්න පුළුවන් වෙනකොට එයාට තියෙනවා මේ හිතවිලි කියන ඒවා ඇහිදල් සහිතයි කියලා. ඉතින් කියන්නේ පිටියක් වගේ එකක් නෙමෙයි. හරියට බැඩ්මින්ටන් net එකක් වගේ. ඒක ඇහිදල් දෙනවා ඇහිදල් ලස්සෙන් එහා පැත්ත පේනවා. එතකොට තමයි තියෙන හරි හිතවිලි තමයි මට වම දකුණ පේනවා. ඇවිදින බව දන්නවා. ශබ්ද ඇහෙනවා තමයි. හිත ගිහිල්ලා වෙන්නේ ශබ්දයකට. ඇවිදින බව දන්නවා. වේදනාව තියෙනවා තමයි නොදැරිය හැකි නෙවෙයි. මෙන්න මේ විදිහට සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා විරියවතෝපන කිං නාමන සිජ්ජති කිය. මානේ වීරිය ඇති මනුස්සයාට මොකද්ද විනිවිදින්න බැරි කියලා අහන බුදුහාමුදුරුවෝ. විරියවතෝපන කිං නාමන සිජ්ජති. දැන් බුබ්බඩේ කම්මැලිය බත් බූසා සද්ද ඇහෙනකොටම පැත්තට දාලා ගල තරු කතා දාලා නැගිටලා යනවා. මට බෑ මට බෑ භාවනා කරන්න බෑ. මේ සද්ද ඇහෙන. එහෙම නැත්නම් හිතවිලි එනවායි කියලා. වීර්යවන්තයර දෙන පාඩම තමයි හිතවිල්ලක් තිබුණට හිතවිල්ලක් ආවට තමන් ඇවිදින බව දැනගන්න ප්‍රශ්නයක් නැහැ. හිතවිලි විනිවිදලා ඇවිදින්න බලපන්. සද්දේ බලපන්. ආන්නේ බලනකොට මෙයාට තේරෙනවා පස්සට ගහන එකන පැන පැන කනවා කෙලස්. ඉදිරියට යන මිනිස්සයා කෙලස් විනිවිදලා තමගේ මූල කර්මස්ථානයේ සතිය ඉස්සරහට කරගන්න මේ කටයුත්තේ කිසිම ගානු පිරිමකමක් නැහැ. මේ දක්ෂකමේ කිසිම පැවිදි පැවිදි ભેදයක් නැහැ. කිසිම ත්‍රිපිටකේ දනගත්ත නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. කිසිම විනයානුකූලද නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේකටයි manussකම කියන්නේ. මේකටයි manussකම කියන්නේ. ප්‍රශ්නයක් කාටවත් ජාජුරු ගන්න එපා. ජාජුරු ගන්නවා. ඉස්සරහට අවිලා ඒක විනිවිද බලන්න උත්සාහ කරලා පස්සේ ඒක බාලයාගේ තියෙනවා වැඩිමාල්ලාගේ නැහැ කියලා දෙයක් නැහැ. උගතගේ තියෙනවා නුගතගේ නැහැ කියලා දෙයක් නැහැ. උතුරු කුරු දිවයිනේ තියෙනවා දකුණු කුරු දිවයිනේ නැහැ කියලා දෙයක් නැහැ. හැම මිනිස්සෙකම මේ ශක්තිය තියෙනවා. මේ ශක්තිය අපි දියුණු කරලා ඒකට එළඹ වාසය කරනවා නම් සමාදම් වෙනවා නම් ඒකට කියනවා ආරද්ධංකෝ මේ විරිය. මම විරිය ආරම්භ කරන්නලා තියෙන්නේ කියලා. එන එන හැම සංසිද්ධියකදීම එයා පිහිය ගා ගන්නවා වගේ ආයුධලොත් වැඩිය කරනවා වගේ ඉස්සරහට යනකොට ওই සාමාන්‍ය නාකි වෙනවා වෙනුවට තිරියන් වෙන්න පටන් ගන්නවා. ප්‍රශ්නවලදී මුණ දීලා තිරියන් වෙන්න පටන් ගන්නවා. ඉතින් දවසේ ධර්ම දේශනා නිමා කරමින් සියලු දිනාට තිරියන් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාටම සැනසීම ලැබෙන්නේ තිරියන් වේවා කියලා ප්‍රාර්ථනා